අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවසේ අපේ 89 වෙනි වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඊයේ කතා කරපු විදිහට සීල පිළිබඳ ප්‍රශ්නයක් හෝ ඒ කමඨහන් පිළිබඳ ප්‍රශ්න හෝ මෙතන තියෙන නීති රීති නැත්නම් විවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒත් මතු කරන්න. ඒ වගේම තමන් භාවනා කරනකොට මතුවේ නැහැ. භාවනාව මේ ගැටලු. එහෙම නැත්නම් තමන්ට අදාළ කොටස් ලිඛිතව හෝ සභාවට ඉදිරිපත් කිරීම මාර්ගෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් සාකච්ඡාවට කෙසේ නමුත් සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න අපි පටන් ගන්නවා අපේ ඍජු මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි අපි හැමදෙරණින් ගෞරව ස්වාමින් වහන්සේ මෙම කරුණු පහදා දුන්නු මැනවි. ඔබ වහන්සේට දීර්ඝාෂ ලැබේවා. ධර්වං සරණයි. එක පරයන්ක භාවනාව ඒකේ පළවෙනි කොටස ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යාමේදී ක්‍රමෙන් එහි වේගය අඩු වී යන විට එකවරම දීර්ඝ ආශ්වාසයක් ගැනීම නිසා නැවත මුල සිට යාමට සිදුවේ. ප්‍රශ්නය ඒ භාවනාවට බාධාවත්ද? දෙවෙනි කොටස යම් අවස්ථාවක ආශ්වාස ප්‍රශ්වාස ඊට වේගයෙන් ආශ්වාසය නොගන්නා මෙන් දැනියයි. මේ සමාධියද. දෙවැනි කොටස සක්මන් භාවනාව. 30න් පය ස්ථීම තැබීම කරමින්. නමුත් පය සහ පොළව අතර සම්බන්ධය වරහන් ඇතුළේ උදාහරණ සීතල උෂ්ණ නොදැනේ. මෙය දැක්කේ ඊතුමද. වහන්සේගේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අත්පත් වේවා. කියන පළවෙනි ප්‍රශ්නේදී තමන් කරගෙන යනකොට භාවනාව කැඩලා නැද්ද කියලා අහනවා. ඉතින් ඒ වෙනුවට ලීසි ක්‍රමයක් නැත්නම් තමන්ට මිස ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඉඳපු ගමන් ආශ්වාස ප්‍රශ්වාස සම්දිනකොට සුවාසයක් ගන්නවා වගේ දිග හුස්මක් ගන්නවා. ඒකෝට තමන්ගේ සතිය කැඩෙනවද කියන එක තියෙනවනම් සතිය ගැන භාවනාව. ඒ නිසා මේ ප්‍රශ්න අහපු එක නම් කැමැතිද දන්නේ නැහැ. සභාවට ඉදිරිපත් කරන්න තමන්ට මේ වගේ ඉඳපු ගමන් දීර්ඝ හුස්මක් ගත්තාම තමන් ඒ දීර්ඝ හුස්මක් ගන්න බව ඊට පස්සේ ආයෙත් ඒ හුස්ම එක්ක ස්වභාවික වෙන බව නැත්නම් දිගට යන බව දන්නා වූ සතිය කැඩෙනවද නැද්ද කියන එක කියනවනම් සතිය කියන්නේ සමාධිය තමයි භාවනාව තමයි. ඒ නිසා කවුද මේ කැමැති දේ ප්‍රශ්න ලිපේකන මතක්කරන මේ වගේ භාවනා කරන යනකොට මතුවෙන දේවල් නිසා තමන්ගේ සතිය කැඩෙනවද නැද්ද කියලා ඒක මම හිතන ගොඩක් ප්‍රායෝගික වෙයි කියලා කාටත් වගේ මේ ප්‍රශ්නේ හිතේ තියෙනවා. ඉතින් මේ කෙනා කතාණියෙක් කියනවා නම් හොඳයි කියලා මම හිතනවා. මගේ ප්‍රශ්නය මේ ඉඳපු ගානක පාට දීර්ඝ උස්මක් ගියාම Tamange ඒ පිළිබඳ අවධානය, ඒ පිළිබඳ අවධිය, ඒ පාන පිළිබඳ අප්‍රමාදය, ඒ පිළිබඳ සතිය කැඩෙනවද නැත්නම් ඒකේ බාධාවක් නැද්ද කියන එක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ සිහිය තියෙනවා. ඒ කියන්නේ සතිය කැඩෙන්නේ නැහැ. නමුත් ආයේ මොනින්ද යන්නේ? තමයි දැනෙන්නේ. මොකේ ආනපන මුල ඉඳලා. ඔව්. ඒ වුණාට අපේ සතියට බාධාවක් නැහැ. සතියට බාධාවක්. ඒ නිසා භාවනාව කියන්නේ සතිය කියලා හිතාගත්තා නම් ඔය ප්‍රශ්න නැගෙන්නේ නැහැ. එනිසා අපි හැම වෙලාවෙම බලන්නේ මොන ක්‍රමෙන් හරි ආශස් ප්‍රසාචය හෝ දීර්ඝව හෝ කෙටිව හෝ ගොරෝසුට හෝ සියුම හෝ සද්දක හෝ වේදනාවක හෝ හිත මොන වගේ තිබුණත් ඒ බාට සතිය තියෙනවා අපි දිනුවක් ඒක. ජාඩම්බණෙන් සද්දට වෙනස් වුණා, ආනපනේ ලොකු හුස්මකට වෙනස් වුණා, පොඩි හුස්මකට වෙනස් වුණා. ඒ වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. වෙනස් වුණාට දිගට සතිය පවතින බවට සපේලා උත්තර දෙන්න පුළුවන්කම ගැන මම ස්තුති කරනවා. එතකොට සතිය කියන්නේ භාවනාව කියලා හිතාගන්න උගව දෙනෙක් අර භාවනාව කියන එකක් ගැන ගුඩ අදහසක් දාගෙන භාවනා කරනවා කියලා අල්ලපු ගෙදර කට්ටියන් අහනවා. අල්ලපු ගෙදර එක්ක නදන්නේ කොහොමද භාවනා කරනවද කියලා. Tamanne දන්නේ සතිය ගන්නවද නැද්ද කියලා. භාවනාවද අපි වඩන්නේ සතියයි, වඩන්නේ සති ස්ථාපනය කරන සතියයි ඉතින් විවිධ අරමුණු තියේදී අරමුණේ විවිධ හැඩතල තියේදී අරමුණේ විවිධ පැතිකඩ තියේදී ඔක්කොම දැනගෙන භාවනාව යනවා නම් භාවනා කියන සතිය කිමුකෝ සතිය යනවා නම් ඒක ප්‍රශංසනීයයි. ඒතර දෙවෙනි එක අහනවා මේ විදිහට තැම්පත් වෙච්චා මේකට සමාධිය කියලා කියනවාද කියලා. අපිට අවශ්‍ය නැහැ. සමාධියද කිව්වත් එකයි අපිට ඕක බලලා මැට්ටේ වුණත් ප්‍රශ්න නැහැ මීවලනවා. ඒතර Tamanට දැනෙනවාද කියලා බලන්න අසහනේ අඩු ගතියක්. අර තිබුණු දැඩි ආතති ගතිය අඩු ගතියක් එච්චරයි නිවන කියන්නේ. අපිට මේකට සතිය කියනවා මේකට සමාධිය කියනවා ඒ ලේබල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පස්සේ එයා විසින්ම සාධනීය කරાવી, එයා විසින්ම යෝජනාශීල කරાવી. තමන්ට දැනෙනවා නම් ගුරුසු ආනාපාන ළමේ සිවුම් වුණාට පස්සේ අර දාහ ගතිය, දැවිලි තැවිලි ගතිය, අසහන ගතිය, ආතති ගතිය අඩු වෙනවයි කියලා එච්චරයි. ඒකට මේ සමාධිය මේක සමත සමාධිය මේක විපස්සනා සමාධිය මේක උද්‍යප්පේ ඥානද මේක සංඛාරෝපේක්ඛ ඥාන ඔක්කොගෙම කරන්නේ ඇති වෙච්ච එක අවුල් කරනවා ඒව නරක දේවල් නෙවෙයි ඒක පස්සේ Tamanට ලැබෙවි දැන් වග බලා ගන්න දිගටම සතිය පවතිනවා ඒ වගේම ටික වේලාවක් ගියාම ආනාපාන සංසිඳලා Tamanට විවේක ස්ථානයක් ආතතිය අඩු තැනක් අසහනිය අඩු ගතියක් තියෙනවනම් ඒක දිනු කරන එකයි කරන්න ඕනේ ඊට පස්සේ Taman දන්නේ කොහොමද තුන්වෙනි ප්‍රශ්නේ සක්මන් කරනකොට මට පොළව සහ පය අතර දැනෙන්නේ නැහැ කියලා කොහොමද දන්නේ? බයන්නේ මේ පය උස්සනවා කියනවා. උස්සනවා කියනවා. කියන්නේ දේ ඒ කාරණා අතර අතර ගැන අරමුණු කරගෙන ඉන්නකොට යන ඒ කාලය අනුව මට මදි වගේ දැනෙනවා අරක ග්‍රහණය කරගන්නවා. එතකොට Tamanට මෙහෙම වෙනසක් තේරෙනවා. මේ ඔසවනවා මේ තියනවා කියන දෙක වෙනස් වෙලා තේරෙනවා. ඒක කොහොමද වෙනස්? මොකද්ද වෙනස? අය ඔසවනවා කියලා දැනෙනවා, තියනවා කියලා දැනෙනවා. ඔය දැනීම අපි සභාවට කිව්වොත් මට දැනෙන්නේ ඔසවන එක. පයට ස්පර්ශ වෙනවා. ඈ? තියනකොට පයට පොළොවට ස්පර්ශ වෙනවා. ඔව්. අනිත් ඒවාට පොළොවෙන් ඊරට මිසු වෙනවා ගැලවෙනවා. ඒ කියන්නේ පොළොවට වදිනවා සහ පොළොවෙන් ගැලවෙනවා. එතකොට මේ වැදීම තමයි තරන්නේ හයිය දෙක ගිහිල්ලා වැදෙනවා වගේද සියුම් දෙක මුරුදු දෙක වැදෙනවා වගේද සීතල දෙක වදිනවා වගේද ගොරෝසු දෙක වදිනවා වගේද චංචල කම්පන දෙක වදිනවා වගේද මේ වදිනවා කියන එක තේරෙන්නේ කොහොමද? ඒක ගැන අවබෝධයක් නැහැ තාම. නෑ ඒක ගලවනවායි වෙනවයි තියෙනවයි කියලා දෙකක් පේනවනේ මම දැන් පොළවෙන් උසවනකොට ගලවනවා පොළවෙන් තියෙනකොට තද වෙනවා, තබනවා. මේ දෙකේ වෙනස කොහොමද භාවනා කරන්නේ නැති කෙනෙකුට භාවනා කළ කෙනෙක් වගේ තමයි විශ්සර කරන්නේ. මම ගලවනවනවනේ මෙහෙම දැනීමක් තියෙනවා. චීනකට මෙහෙම දැනීමක් තියෙනවා කියන එක තමන්ගේ කට වශයෙන් කොහොමද කියන්නේ? ඒකේ මම හිතනවා දැනිය යුත්තේ ගොරෝසු ගතිය. නෑ නෑ දැනිය යුත්තේ නේ මං අහන්නේ. ඒකෙන් තමයි පටලවිලා හදිලා තියෙන්නේ. ඒක නැති කරන්නේ මම මේ කතා කරන්නේ. තමයි දැනීච්ච ක්‍රමය භාවනා කරන්නේ නැති කෙනෙක් ගියාම කියනවා අනේ ඕගොල්ලෝ කියන නිස්සන්න වනයේට එහි උගන්වනවලනේ සක්මන් භාවනාව කියන එකක් අපි අහලවත් නැහැ. ඔයා කෙරුවද? ඔව්. ඔයා කරනකොට කොහොමද කියන්නේ මේ වම් දකුණ වශයෙන් කෙරුවා. හරි. එසකොට ඔසවනවා දමන වශයෙන් කෙරුවා. ඔය එතකොට ඔසවනවා දමනවා කියලා ඔයා වෙනසක් දැනගත්තේ කොහොමද? භාවනාවක් වෙන්නේ කොහොමද? මොකද්ද වෙනස කියලා ඇහුවොත්. තම්බි මනසෙක් ඇහුවයි කියන්නේ මේ ගලවන වෙලාව මේ තබන වෙලාව කියලා වෙනස කොහොමද ඒ පුදුන් නොදන්න කෙනෙකුට විස්තර කරන්නේ? පය ඔසවනකොට පොළවෙන් ඉහළට පය පයට සම්බන්ධයක් නැහැ පොළව. අර පය තියෙනකොට පොළවට ස්පර්ශ වෙලා පයට සම්බන්ධ වෙනවා. ඔව් ඒක තමයි දැන් ඒක භාවනා කරන්න තු කීයද හැකිනේ ඔක. පොළොව තියෙනකොට පොළොවෙන් ඉස්සෙනවා පොළොව නැතිකොට පොළොවේ තියෙනකොට තියෙනවා කියලා ඒක භාවනා කරලා අත්දකපු කෙනා තමන්ගේ කට උත්තරේ තමන් ඇද්දුට සාක්කිය නොකරපු කෙනෙකුට කියලා දීම අදහසයි අනුකම්පාවෙන් කොහොමද කියන්නේ? පොළවේ තියෙන බොරොස් ගතිය හෝ සියුම් ගතිය දැනෙන්න ඕනේ. ඒ වගේම දැනෙන්න ඕනේ නෙවෙයි. මේ ඒක මම මේ පන්ති පාඩම පවත්වන නෙවෙයි. තම්බි කෙනෙක් කියලා නෑ අයියා ඇඳේ ඉඳ ඔංගලක කාල් උඩ කරදී එප්පඩේ. ඉවරයි. ඔය පන්ති වල ගෙනිලා බුද්ධ ආගම තියෙනවා පට වියපොදේ මොකුත් නැහැ. ඔසෝනෝට මෙහෙමයි මට තියෙනකොට මෙහෙමයි මොකද්ද වෙනස? කොහොමද Taman නොදරුවෙකුට කියන්නේ කොහොමද මුස්ලිම් මිනිසෙකුට කියන්නේ මොහොඳ භාවනා නොකරපු කෙනෙකුට කියන්නේ මොනවත් සමග පය සම්බන්ධ වෙනකොට සීතල ගතියක් හෝ උෂ්ණ ගතියක් දැනෙනවා ඒ වගේම යම්කිසි ගොරෝසු ගතියක් හෝ සියුම් ගතියක් දැනෙනවා කොයි වෙලාවෙද ගොරෝසු ගතිය දැනෙන්නේ කොයි වෙලාවෙද සියුම් ගතිය දැනෙන්නේ මං අහන්නේ තබනකොට සහ ඔසවනකොට දෙක වෙනස නදන්න කෙනෙකුට කියන්නේ Taman අත්දකපු දේ කියන්නේ කොහොමද කියන එක මං අය උස්සනකොට ඒ දේ දැනෙන්නේ නැහැ මොන දෙයද අර ගොරෝසු ගතිය ඒ වගේම සියුම් ගතිය ඒ වගේම සීතල ගතිය සහ උෂ්ණ ගතිය දැනෙන්නේ අනිත් අවස්ථාවේදී දැනෙනවා ඒ දැන් මේ ලියලා තියෙන දැනෙන්නේ නැහැ කියලා දැන් කියන දැනනවා කියලා අපේ අංගවල මට දැනුන්නේ නැති නිසායි මම ඇහුවේ ඇයි නෑ නෑ ඒ තම්බි කෙනෙකුට අහනකොට කියන්නේ වැඩිච්ච දෙයනේ දැන් ඔය කියන්නේ අත්දකපු දෙයද නැත්නම් මේ බලපෑම් කරන්න නිසා උසාවියේ දරුණු බලපෑම නිසා බයට කට උත්තරයක් දෙන එකද කරන්නේ නැත්නම් අත්දැකීමද කියන්නේ. අපි අන්දද මට දෙනනේ පය උස්සන එකයි තියෙන එකයි. ඒ දෙකේ වෙනස මං ආන්නේ. ඒ දෙකේ වෙනසක් කියලා දැනුම් නැති නිසායි මං ඇහුවේ මට ඒකට වෙනසක් දැනුම් නැත්නම් ඔයා මෙනෙහි කරන්න ගියාම තබන වෙලාවේ ඔසවනවා කියලා මෙනෙහි කරනවා ඔසවන වෙලාවේ තබනවා කියලා මෙනෙහි කරනවද? මෙනෙහි කරනවා. ඒ මෙනෙහි වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ තාම යන්න වටින්නේ ඔසවනවා තබනකට. Taman එතකොට වම දකුණ වට්ටමේ ඉන්න ඕනේ. තේරෙන්නේ නැති දේවල් කරගෙන යන්න ගියාම වෙන්නේ උගුරේ පටල වෙනවා. ඒකට මේ වම මේ දකුණ කියලා තේරෙනවද? ඒක තේරෙන්නේ. ඒක ඊට වැඩි ගැඹුරු ප්‍රශ්නයක්. කොහොම මේ වමේ දකුණ වෙනස? මේ වම දකුණ නෙවෙයි. මේ දකුණ මේ වම නෙවෙයි කියලා කොහොමද දන්නේ? නේද අපි සංකේතාත්මකව අපි හිතනවා වම දකුණ හරි ඒක හරි අපි ඒක දැන් දැන් ප්‍රායෝගික කරන්න හදන්නේ සංකේත වශයෙන් අපි දන්නවා left right කියලා වාච් කරනකොට දෙන්නේ වම තියෙනකොට වම සලෙන් තබන පය දකුණ හැටියට ඊළඟට තබන පය. මං අහන්නේ අත්දැකීම. මං අහන්නේ අත්දකින්නේ කොහොමද මේ වම දකුණ නෙවෙයි මේ දකුණ මේ වම නෙවෙයි කියලා තමයි අත්දකින්නේ කොහොමද? දැකපු නැති කෙනෙකුට කියන්නේ කොහොමද? සපේලා කියනවා කියලා එකට කියන්නේ. මගේ අත්දැකීම මං කියනවා. කොහොමද වෙනස දකින්නේ? හරිම අමාරු. ওই දෙක අතර චීනෝ එකකට වෙනසක් හොයන්න බැරි තරම්. නමුත් මතක තියාගන්න ඉන්නේ හිතෙන් අහන්න වෙලාවයි භාවනා කරනකොට මේක වමද දකුණද යටක් ගාලා තියෙනවා. ඇත් දෙක බලලා නෙවෙයි කියන්නේ. එයා කියන්නේ අත්දැකීම් වෙනසක් එයා දන්නවා. අන්න එතන තමයි භාවනාව තියෙන්නේ. ඒක දකින්නත් ඕනේ. ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන කීවේ නැතුනන ප්‍රශ්නයක් නැහැ. ඔව් කියන එකෙන් තමයි දැනගන්නේ මේ ඇත්තට මේ කතා කරන්නේ අත්දැකීමක්ද? එහෙම නැත්නම් ඒ අපේක්ෂා කරන යනකොට මෙහෙම වෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ කියලා කවදාකවත් භාවනාවක් නෙවෙයි. අපේක්ෂාව කියන්නේ භාවනාවක් නෙවෙයි. අත් දකින්නේ. ඒ නිසා මේ වාක්‍ය කියනකොටම තේරෙනවා මට සක්මන් කරනකොට උණුසුම සිසිල් ගතිය වැටුනේ නැහැ. වැටුනේ නැතිව දන්නේ කොහොමද? අපේක්ෂාවක් නේ. එසේ අපේක්ෂාව වසර. ඒක දැනුම නිසා අපිට වෙන අහිණියක්. අපේක්ෂාව නේ භාවනා කරන අපේක්ෂා කියන්නේ කාම ලෝකේ. අපි කාම ලෝකේ පුරාවට අරගෙන මේක අපේක්ෂා කරනවා. මෙතෙන්දි මොකුත් නැහැ අපේක්ෂාව නැතකල වෙන දේ බලනවා. වෙන දේ බලන විතර නේ තව කෙනෙකුට කියනවා. එතකොට අපි ආයෙ දෙකේ පන්ති ළමෙක් බවටපත් වෙනවා. අපිට ওই අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කතාවක් නැහැ. ඉතින් ඒක තමයි බෞද්ධයාට තියෙන ප්‍රධානම බාධාව. භාවනා කරනකොට අර පොතේ මෙහෙම තියනවලු අල්ලපු ගෙදරකට මෙහෙම වුණාලු මට උනේ නැහැ. ඉතින් නඩු. අනික නොවීම වෙනසයි කියන්නේ මේ Taman දකින්න දේ කියනවා මිස අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියන අපේක්ෂාවක් හෝ Taman දකින්න දෙයට චෝදනාවක් හෝ භාවනාව තවසක්. දකින්න සියල්ලම භාවනාව. අපේක්ෂා කරන දේ නෙවෙයි. දකින්න සියල්ල මේ විදිහට කියන්න පුළුවන් නම් 100 100ක් ලබනු හම්බ වෙනවා. ඒකයි අපිට කරන්න බෑ. නිසා අනිත් දවසේ ඇවිදින්න බලන්න මම පය වම තියනවා දකුණ නෙවෙයි. දකුණ තියනවා මේක වම නෙවෙයි කියලා ඒ ටික පිරිසුදු වෙනකන් ආය යන්න එපා ඉස්සරහට. ගියොත් එහෙම තව. ඒ කියන්නේ අපි කාර් එක එන්ජින් එක ස්ටාර්ට් කරලා යන්තම් ෆස්ට් එකේ දාලා ෆස්ට් එකකින් ආයෙ එන්ජින් එක ඕෆ් කරන තැනට යනකන් යන්න ඉස්සෙල්ලා සෙකන්ඩ් ගියරයකට දැම්මොත් හරි අමාරුයි ඩ්‍රයිවිං එකට ගන්න. තර්ඩ් එකට টොප් ඉස්සර කරගෙන ෆස්ට් එකට දැම්ම යන්තම් පිකප් කරා ආයෙත් ඕෆ් කරා ආයෙ දැම්ම ඕක කරලා කරලා කරලා ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දානවා සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දානවා එමනේ ක්‍රමිකව ඉගෙන ගන්නකොට මොන්සයි වැඩ සක්මන් කරනකොට ওই ප්‍රශ්නේ නැති වෙන්න මම සරල ක්‍රමයක් කියන්නම් තමයි සක්මන් කරනකොට තමයි දන්නවනම් මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා සක්මන 100 100ක් හරි මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද බලන්න මම හිටගෙන ඉන්නව නෙවෙයි මම බුදියාගෙන නෙවෙයි මම සක්මන් කරනවා ඒකට අපිට දැනුමක් තියෙනවනේ හැම වෙලාවෙම නේ. ඇවිදින හැම වෙලාවෙම අපි දන්නවා දැන් ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන ඉන්නව නෙවෙයි. මම බුදියාගෙන නෙවෙයි. එච්චරයි. මේ අරක වැටෙන්න ඕන මේක වැටෙන්න ඕන ඔසවන තැවීම කරන්න ඕනේ. මොකක්වත් ඕනේ නැහැ. ඒ ඔක්කොම කරන්න වෙන්නේ ඇවිදිනකොට ඇවිදින බවවත් දන්නේ නැත්තම් කල්පනාවට ගිහිල්ලා සද්දවලට සංසලා බය වෙලා ඉන්නවනම් විතරක් අපි වම දකුණු කියලා මෙනෙහි කරලා කයට හිත ගන්න. ඇවිදිනකොට දන්නවනම් හිතගෙන නෙවෙයි. ඉඳගෙන නෙවෙයි බුදියාගෙන නෙවෙයි කියලා ඒ දැනෙන හැටි විස්තර කරන්න කාට හරි. මම ඇවිදිනකොට මේකයි දැනෙන්නේ. ඉඳගෙන ඉන්නකොට මේකයි දැනෙන්නේ. ওই දෙක කියන්න පුළුවන් නම් බුදු වුණා තමයි. ඉන් එහාට මොකක්වත් නැහැ ওই භාවනාව. ඔගොල්ලෝ හිතන්නේ ওই සමීකරණ සේරම වෙලා තියෙන මේ සරල මූලික පන්තිය තේරෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට මට උද්‍යප්පේ ඥානෙ වැටුන්නේ නැහැ කියලා. සංකාර ඉඳගෙන ඉන්න බව දන්නවද? ඒක නම් දැනනවා ඇති ඒක නෙවෙයිනේ භාවනා කියන ලොකු එකක් නේ. ඉඳගෙන ඉන්නවා බෑ ඉඳගෙන ඉන්න බෑ දැන්නේ කොහොමද කියලා. අඩු ගණනේ හිටගෙන ඉන්නව නෙවෙයි. ඇවිදිනව නෙවෙයි. බුදිනව නෙවෙයි. එහෙනම් ඉඳගෙන ඉන්න බාන 100 100ක් ඉවරයි. සක්මන් කරන බාන මම ඉඳගෙන නෙවෙයි හිටගෙනත් නෙවෙයි බුදියානද ඇවිදිනවා. ඒකට මොකද්ද සාක්කිය? හැම වෙලාවෙම සාක්කිය දෙනවනේ හිත. අත්දකින්නවනේ අපි. අත්විඳිනවනේ අපි. අන්නේ අත්දැකීම අත්විඳින්න ඒ විදිහටම කාටට කියන්න පුළුවන් නම් මට තාම වෙන්නේ වුණ නිකන් ලේ නැතුව ඕල්මන් වෙච්ච නිකන් එන ගාච්ච සෝපිටනියක් ආවා. තේරෙනවද? තේරෙනවා. කියුම් බෑන මං කියපු ටික ටික මේ සම්පින්නේ කරලා. මේ සක්මන් භාවනාවේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ තමු ඉඳගෙන ඉන්නවත් ඉඳගෙන ඉන්නවත් නිදාගෙන ඉන්නවත් නෙවෙයි ඇවිදිනවා කියලා විතරක් දැනගත්තොත් ඇවිදිනවා කියලා විතරක් කරන්න බෑ ඇවිදින බව දන්නවනම් ඇවිදින බව දන්නවනම් සීයෙන් ඒ ඇති හරි දැන් මම මේක තියලම හොම්බට දෙයක් කරලා කිව්වොත් එහෙම දන්නවද ඒ කියලා ඇහුවොත් මොකද කියන්නේ? දන්නවා. කොහොමද දැන දන්න බව මට ඔප්පු කරන්නේ? මම හිටගෙනත් නෙමෙයි, ඒ වගේම ඉඳගෙනත් නෙමෙයි, නිදාගෙනත් නෙමෙයි. මම යනවා බව මම දන්නවා. කොහොමද දැන් යනවයි කියලා? මොකක්ද අත්දැකීම? මගේ පා ගමන් කරනවා. පොළොවේ පොළොවේ ගමන් කරනවා. ඔව් ඒක ඒක අත්විඳපු දෙයක් එකතු කරලා ඔකට නැත්නම් Tamanට වෙච්ච සිද්ධියක් එකතු කරලා කිව්වොත් පොළවේ ගැටෙනකොටයි ඉඳගෙන ඉන්නකොටයි අතර වෙනස මට මෙහෙමයි වැටෙන්නේ කියලා ඉඳගෙන උඩ ගැටුමක් වෙන්නේ නැහැ නේ ගැටුම කියන්නේ හැප්පෙන එක මිසක් ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ ඇවිදිනකොට දැනෙන මේ පොළව තියෙන තියෙන වදිනිකයි දෙකේ වෙනස කොහොමද අත්දකින්නේ ඉඳගෙන ඉන්න අත්දැකීම සහ ඇවිදිනකොට ලැබෙන අත්දැකීම විඳපු දෙය කිව්වොත් කොහොමද කියන්නේ يعني යම් කිසි ස්ථානයකට තවත් ස්ථානයකට ගමන කිරීමක් තියෙනවා ඔව් ඉතින් ඒක හීනෙන් සිද්ධ වෙනවනේ. අපි හීනෙන් ඇවිදිනකොට අපි දන්නවනේ දැන් දැන් හීනක් නෙවෙයි කොහොමද දන්නේ? මේක හීනයක් නෙවෙයි, ඒක ඩෝප් වෙලා නෙවෙයි, මේක පිස්සුවක් නෙවෙයි. මම දැන් ඇවිදිනවා කියලා හිතගෙන නෙවෙයි කියන්නේ මොකද්ද අත්දැකීමෙන් කොහොමද කියන්නේ? මොකද්ද අත්දැකීම? ඒ සපන භාවනා කරන මේ මළුවේ යම් කිසි පටන් ගන්න ස්ථානයකට මම නිශ්චිත වගේ යම්කිසි තීරණයක් කරන ආවල් තැන දක්වා මම ගමන් කරනවා කියලා එතනට මම යනවා. ඔය යන්නේකේ පියවර පියවර වශයෙන් ඒ මුළු ගමනේදී අපි එහා කෙළවරට යනවා. ඒ නිසා මගේ කාර්ය ඉෂ්ට වෙනවා. මේකට එන විස්ථාපන වෙනවා. හරි ජීවිතේ මෙන්න යන ප්‍රතිස්ථාපන. ඒක හරි. එක පියවරක් කොහොමද අත්දකින්නේ? මම ඉඳගෙන නෙවෙයි දැන් මේ ඇවිදිනවා කියලා පියවර තබන එක වමක් පාසා දකුණක් පාසා අපේ මොළයට සහතිකයක් හම්බ වෙනවනේ. අන්නේ සාහිතිකේ තව කෙනෙකුට අත්දැකීම් වශයෙන් කියන එකයි මම මේ ඉලා සිටින දේ. මගේ එක කකුලක් දිමෝස්ථානයේ ඉඳලා තවත් තැනකට යනවා මම 100ෙන් දන්නවා. ඒ වගේම අනෙක් කකුල ඒ වගේම දිමෝස්ථානයේ ඉඳලා අනෙක් තැනට යනවා මම දකිනවා. ඒ දකින්න එක Taman දකින්න එක ඒක දැකපො නැති අහන කෙනෙකුට විශ්වාසය ඇති වෙන විදිහට මොනවද Taman දෙන අත්දැකීම් ටික. ඔය ටික කීයදාගෙන ලක්මන් නොකර ඔය ටික කීයදාගෙන ඕන කෙනෙකුට. මං කියන්නේ සක්මන් කරපු කෙනෙක් වශයෙන් අත්දැකීම කොහොමද මේක මුසු කරන්නේ. තව කෙනෙකුට විශ්වාසයක් ඇති වෙනකොට මේ අත්දැකලා කියන්නේ මේ අද්දුරු ප්‍රත්‍යක්ෂයේ බවට කොහොමද ඔප්පු කරන්නේ. ඒකෙන් සතිය සිහිය සිහියෙන් මේදී තමන්ට දැනෙනවා යනකොට කියන එක තමයි කියන්නේ. තමන්ට දැනන්න බෑ. තව කෙනෙකුට විශ්වාසය ඇති කරන විදිහට කියන්නේ මොකද්ද? මොකද්ද සාක්ෂිය? මොකද්ද අද්දුරු සාක්ෂිය? නොකරපු කෙනෙකුට කෙන කියලා දෙන්නේ කොහොමද? අලියම පොළවේ ස්පර්ශ කරපු තැන නෙවෙයි ඊළඟට ස්පර්ශ වෙන්නේ. ඔව්. එතකොට ඊළඟ කකුල ස්පර්ශ කරපු තැන නෙවෙයි ඊළඟට පොළොවට එක්ක සම්බන්ධ. කොහොමද දන්නේ? මේකම නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඒ කියන්නේ අසපස හැදලා බැලුවොත් නෑ බෑ මේ මලුව තැහැල්ල බන්නක නෙවෙයි දැන් Tamanට විශ්වාස වෙලා නැතිනේ දැන් මේ Tamanට විශ්වාස කරන්න නෙවෙයි හදන්නේ Taman තව කෙනෙකුට කියලා දෙන්න හදනවා මම මේ සක්මන් වශයෙන් අවදින කොටයි නිකන් අවදින කොටයි වෙනස මෙච්චරයි මං අත්දකින්නේ සක්මන් කරන මෙන්න මේ ටික ඒක එළියට එන්නෙම නෑනේ කොච්චර මං ප්‍රශ්න අහුවත් එන්නේ නෑනේ මම මේ බලන්නේ කතා කරවලා කරවලා කරවලා කොහොම හරි මේ සභාව වෙනුවෙන් මම මේ කරන්නේ මේ Taman අත්දකින්නේ දේ තව කෙනෙකුට කියන්න මූල ධර්ම නෙවෙයි මම මේ ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනකොට මෙහෙමයි මගේ කකුල බිම තියෙනකොට මට දැනෙන්නේ. නිකන් ඇවිදිනව නෙමෙයි භාවනාවෙන් ශක්මනී කරනකොට මට දැනෙන්නේ මෙහෙමයි කියලා අත්දැකීම කොහොමද කියන්නේ? සිහියෙන් යුක්තව සිහියමම ඊයේ කතා කරුණේ තමන් අත්දකපු දේ කියන්නකෝ. පොළවේ යම්කිසි දැනෙනවා පොළවේ යම්කිසි ගොරෝසු ගතියක් හෝ සියුම් ගතියක් හෝ තෙතමනයක් හෝ උෂ්ණත්වයක් දැනෙනවා. ඔව්. পাය තිබු ස්ථානයකට වෙනත් ස්ථානයක තිබෙන විදිය දැනෙනවා. ඉතින් දැන් අනිත් දවසේ දැන් අපි මේ කට උතර දුන්නා පස්සේ ආය දවසේ සක්මන් කරනකොට තමන් බලන්න එහෙම දැනෙන බව කිව්වට මම ඇත්තට මේ වෙලාවේ එතන එතන අත්දකින්නවාද අත්දකින්නකොට දැන් මේ පොළවේ තිබ්බ තැන නෙමෙයි අනිත් තැන තියෙන. ඉතින් ඒක ඊට වැඩිය කොසියුම් බවින් වෙනස්, උණුසුම් බවින් වෙනස්, ගොරෝසු බවින් වෙනස් නිසානේ මෙතන නෙවෙයි කියලා දන්නේ. අන්නේ විස්තර ටික මම අහුලා ගන්නවද කියලා සක්මන් කරනකොට. අහුලා ගන්න විතරක් මදි. ඒක වාර්තාගත කරන්න පුළුවන් නම්. මම මෙතන පොළොව දිනනවා මට මෙතන සියුම්මට දැනනවා. ඊගාව තැන තියෙනකොට එක්ක රළුවට දැනනවා, එක්ක ගොරෝසුට දැනනවා, එක්ක සීතලට දැනනවා කියලා අන්නේ ගතිය. දැන් මේ ප්‍රකාශයේ තියෙන එක කෙරෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා මට. මට රළු ගතිය දැනෙන්නේ නැහැ. දැන් කියන්නේ ඒකම තමයි දැනුණයි කියලා. ඒක අභ්‍යන්තරනේ ඒක අර මට දැන් තේරෙනවා මට ඒ සක්මන් කිරීම තුළදී ඒක ම ඒක තමයි මට දැනෙන්න ඇත්තේ නමුත් මම ඒක නිශ්චිත වශයෙන් තීන්දුව කරේ නෑ ඒ දේ කියලා කියන්නේ. ඒකට මම මෙහෙම ප්‍රශ්නයක් අහුවෝ දැන් දැන් මේ ওই කියු ප්‍රකාශ හැටියට ඔක්කොම අනිත් ඔක්කොම ඉන්නව පටලවිලි. ඒගොල්ලෝ හිතාන ඉන්නවා ධක්මං කරනකොට මේ උඩින් යයි අනමනේ පොවේ තියෙන එක තිරිපිරිස්ටක් දැනෙන දෙන්නේ. බුද්ධඝම වෙන්න ඕනේ නෑනේ. සතිය තියෙන්නත් ඕනේ නෑනේ උකට. නමුත් මෙතන නෙවෙයිනේ අපි භාවනා කරනකොට බලන්නේ. ඒ නිසා ඔය විදිහට මේ දන්නේ නැති කෙනෙකුට යාගේ දැනුම නැති කරලා සක්මන් කරනකොට බලන්න ඕනේ මේකයි කියලා ප්‍රකාශයක් කරනවා. කට කියලා දෙන්න ඕනුනා නම්. ඔය හිතන්නේ ඕකද ලේසිම ක්‍රමේ මිනිසෙකුට කියලා දෙන්න. මොන කොහොම කිව්වොත් දෙයි කියලා. දැන් මම දැන් මම ප්‍රශ්න කීයක් අහලාද අපි උදේට ආවේ දැන්. අන්න ඒ ටික කෙටියෙන් කියනනම් කොහොම කිව්වොත් හොඳයි කියලා හිතෙන්නේ. සක්මන් භාවනාව කරනකොට යම් කිසි සතිය මුල් කරගෙන සිහියෙන් යම් කිසි ස්ථානයක පිට නිශ්චිත වශයෙන් තමු යන ස්ථානය නිශ්චය කරගෙන ඒ ස්ථානය ස්ථානය දක්වා මම දැන් හිටගෙන ඉන්නේ මම දැන් මම ගමන් කරන්නයි හදන්නේ දැන් මම පය පිටුමින් ඒ ස්ථානය දක්වා ගමන් කරන්නයි හදන්නේ කියලා එක් කකුලක් උස්සනවා අනික් ඒ කකුල තියනවා අනික් කකුල උස්සනවා තියනවා. ඔය ආකාරයෙන් ඒ ස්ථානයට යනකොට ඒ පයත් පොළවත් අතර යන පුජ්‍යලයට දැනෙනවා ඒ පොළවේ ගොරෝසු ගතිය, සුමුදු ගතිය, දෙතමන ගතිය, උෂ්ණත්වය. ඔව් ඒක ඒක ප්‍රකාශයක්. ඒසට යෝගාවචරයාගේ අවධානය යොමු වෙන්න කොතෙන්ද? පොළවත්, තමුන්ගේ පයත් අතර ඇතිවෙන ඒ සංවේදී ඒ ඒ ඒ ඇතිවෙන ගතියට. ඒක ඒක මතක තියාගෙන ඉන්න ඔක්කොම ළමතක තියාගෙන ඉන්න සක්මණෙන් පුංචි කොටසක් ඔය කතා කරන්නේ. සක්මන් කරනකොට ටික වෙලා ගියාම ආයාසයෙන් තොරව ඉබේම සක්මන වෙන්න පටන් ගන්නවා මොකක්වත් නැතුව. ඒකත් සතියම තමයි. පිටින් ගියාම සමහර වෙලාවල් වලට මේ වේගෙන් වේගෙන් කරන්න හිතෙනවා. එහෙමින කරන්නේ ඔක්කොම දක්වන. එක නිදර්ශනයක් කියනවා අඩුම ගානේ පොළවේ තියෙන පොළවේ වදින හැටි පොඩ්ඩක් දැකලා කියන්න. ඒක නෙමෙයි සක්මන කියන්නේ. ඒක සක්මන පිළිබඳ පුංචි නිදර්ශනයක් විතරයි. ඒකට පොළවේ වදින මේ ධනීශිත් වැඩ කරමක් වගේ. කරමක් කරනවා. අලලු කරෙත් යනවා. උකුලෙත් යනවා. මේක ඇට්ලස් කසේරුකාවෙත් යනවා. ඒවා සේර්ම සක්මන. ඉතින් යාර දන්නේ නැති නිසා කියනවා අඳුම ගානේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නේ කොහොමද? පොළොවට කකුල කෙටෙනවා තේරෙනවනේ. අන්න ඒක පොඩ්ඩක් බලන්න. ඒක තමයි ගොරෝසුපදී. ඒක කියන්නේ මුළු චිත්තෙම බොහොම පොඩි කොටසක්. මේ අනික හැම සංදිස්ථානකම මොලේ දක්වා මේ ඒ තිගැස්ම යනවා. මෙතන කෙටෙන එක. කොයි එකත් බලංගුයි. සමහරට ආයාසයෙන් කරනවා, සමහරට අනායාසයෙන් කරනවා. මේ සෑම දෙයක්ම Tamange ඍජු අත්දැකීමනේ. පොත්වල තියෙන දේ නෙවෙයි මෙන්න මේක කියන්න අපි කොච්චර පැකිලෙනවද කියලා බලන්න. ඒ අදාළ කාරණාවට අපි යන්නෙම නෑ. ඒක පුදුම බීතිකාවක් තියෙන. ඒ කියන්නේ ඒක කායිමත් අහන දෙයක් නෑ. මේ තමන් කරනකොට අනිවාර්යයෙන්ම අත්දකින්න දේ. පුදුම වෙහසක් වෙන්න ඕනේ. මේ කෙනෙක් වෙනකොට මේ කියලා දෙන කියලා දෙන්න කොටිම කෙනා කියලා දෙන්න බෑ. ඒ තරමටම මේක මිනිස්සු කැමති නෑ ඉගෙන ගන්න. මේ পায় තියෙනකොට পায় රැඳෙන හැටි දැනෙන්න විශාරද දැනුමක් ඕනේ නෑනේ. විනයක් ඕනෙත් නෑනේ. ඒක කියන්නේ නැතිකම. ඒක කියන්න ගියාම වටේ කරකවන ගතිය. ඒ තෙන්දි අනුකම්පාව කරන ඇන. නැවත නැවතත් ළඟ තියලා බහක් තෝරන කෙනෙකුට කියලා දෙනවා අර ගහලා බැලලා වැඩකුත් නැහැ. නමුත් අපේ හිත පුදුමාකාර හොරයි. Taman ඍජුව හුස්ම ගන්නකොට මොනවද වැටෙන්නේ? පිහකින් යමක් කපනකොට මොනවද වැටෙන්නේ? අමති කකුල තියෙනකොට මොකද්ද වැටෙන්නේ? වැසිලි කරනකොට මොකද්ද වැටෙන්නේ? කැසිලි කරනකොට මොකද්ද වැටෙන්නේ? බලනකොට මොනවද වැටෙන්නේ කියන එක කියන්න වචන නෑ අපිට. ඔය වල්පල් නෙවෙයිනේ ඍජු අත්දැකීමනේ. වල්පල් වලට නම් ඕන තරම් වචන තියෙනවා. ඒ නිසා මම මේ ළඟ තියාන මේ අරස් ප්‍රශ්නයම වෙහෙස කරන්න නෙවෙයි කොච්චර මූලිකවට හඳුන්නත් කොච්චර උනන්දුවක් තිබුණත් ශ්‍රද්ධාවක් තිබුණත් දැනුම තිබුණත් මේ කාරණාවට හිත යන්නේම නැහැ. ඒ නිසා නැවත නැවතත් මේක කියලා පොඩ්ඩක් කටහුරු කරගන්න මේදී අත් දකින්න දේ විතරයි මට ඕන. හිතන දේවක්වත් වෙච්ච දේවල හොඳ නරක විවේචනයක්වත් නෙවෙයි. අත් දකින්න දේ කියන එක. මත ඒක නිසා සක්මන් කරනකොට මට පොළවේ හැප්පෙන තියෙන තද ගති සිසිල් ගති වැටහෙන්නේ නැහැ කියලා ලියන්න මොන්න තරම් හිතේ ඔලොමල ගතියක් තියෙනවද කියලා හිතන්න. තේරෙනවද? එහෙම කියනකොට තේරෙනවද? ඒකට මම බයිනවා කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් ගහන්නයි ජීවිතේ. නෑ. එහෙම තේන්නේ නැහැ. ඈ? ගහයි කියලා හිතන්නේ ගහන එක නම් විශ්වාස කරා. ඒක නම් ඔයා හිතන්නේ එහෙනම් මම කවුරු කියලා අඳුරන්නේ පොල් අතේ තිබුණා නෙලනවා දෙක තුනක් වගේ. <laughs> එහෙම තමයි මගේ වැඩ. මොකද හැදෙන එකාට ගහලා හරි අදලා ගන්න. රෝගා නෙවෙයි හදන්න මේ සාසනයට දෙන්න ඕනේ පණිවිඩය දෙන්න ඕනේ. අපි දෙන්න අතර යාළුකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක කියලා දෙනකොට භාවනා කියලා කියන්නේ ඍජු අත්දකින්න දෙය අත්දකපන් ඔය ඔළුව ගන්න එපා අරක වෙන්න ඕනේ මේක වෙන්නේ. ඒක බය නැතුව උසාවිය කියන්න පුළුවන් වෙනවා. මේ දෙකම අපි ළඟ නැති නිසා මේ නරිවන්දන් වෙලා තියෙන අපිට කොන්ද පණින කියලා තියෙන අපිට ඖෂධයක් නැති. වාන්ති අනුකම්පාවෙන් කියන්නේ. අනුකම්පාවක් නැහැ හොම්බතල තලන අවුනන කීතු වෙදියා. මේ එහෙම එකක් නම් මයි ළඟ ඇත්තේම නැහැ. හැබැයි මට මතක් වෙනවා මට මේක කියලා දෙනකොට මගේ ගුරුවරයා ගත්ත වෙහෙස. මං කොච්චර මෝඩේද මේ මේ අපි හැදිච්ච වැඩිච්ච උගත් ශිල්පය දන්න මිනිස්සු මෙතෙන් ගියාට පස්සේ දෙකේ පන්ති ළමයිගේ දැනුම නැහැ අපේ හිත පුදුම ප්‍රතික්‍රියා කිරීම ප්‍රතික්‍රියා කරන සත්‍යයට බයයි. එහෙමදිවට අරක දැක්කේ නැහැ අර සූත්‍රය දන්නේ නැහැ අරක නැහැ මේක නැහැ කියලා ගොඩාක් චෝදනා කරන මේ පය තිනකොට වැටහෙන දේ. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී පියවර තබන විට එහි මුල මැද අග යනුවෙන් කොටස් තුනකට වෙන්වන බව පෙනේ. මේ අනුව සතිය ඍතුව පියවර තබන විට යටිපතුල පොළවේ ගැටෙන විට මදක් ඉඳා බසින බවක් හා පාදයේ ඔසවන විට කිසියම් දෙයක් ඇලවි තිබෙන විට පහසුවෙන් ගැලවි යන දැනෙන අතර ඇතැම් විටක ගොරෝසු බවක්, සැහැල්ලු බවක්, උණුසුමක් හෝ සිසිල් බවක් දැනේ. මේ අතර වාරයේදී යම් යම් සිතුවිලි ආවත් ඒ සමග ඒවා සතිය නොබැහැරකොට නැවත සතිය උපදවාගෙන පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමි. එතකොටයි. හොඳයි අපි මෙතෙක් වෙලා අපි මේ මාතෘත් එක්ක කතා කරුවට වැඩිය යම් ප්‍රමාණයක් තොරතුරු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා බලන්න මේ විදිහට සක්මණෙන් පිට අපි කාණ්ඩ පොණ්ඩ යනකොට දානසාලට යනකොට නාන්න යනකොටත් ඔය එකමනේ වෙන්නේ. නිසා සක්මනේම් වගේ නැතුණා සක්මන්මලුවක් නොවුනට අනික් ගමනක් යනකොට කවුරුත් නැතුව තනි පංගලමින් තමයි යන ගමන. බලන්න ওই විදිහටම කකුල තියලා බර ගන්නකොට එරා බයින ගතිය. අනික් කකුල බර අරගෙන කකුල උස්සනකොට ඒක රබර් එක ස්පොන්ජයක් උඩ තල්ලු කරනවා වගේ තමයි දැනෙන ගතිය. වාතය හරහා යනකොට ආශයන්තරක් වගේ යනවා වගේ දැනෙන ගතිය. මෙච්චර විස්තර නැතුණාට ඉදින්දා වැඩ ගමනකදීත් මේ අත්දැකීම අපි ලබන්න ඕන කියලා කල්පනා කළොත් අපිට තේරෙයි කතා කරලා හිටියොත් අපිට ගියොත් ගමනක් කවදාකවත් මේ බලන්න බෑ. තේරෙනවද මම මේ කියන්නේ? කවුරුත් එක්ක කතා කර කයිවරු කියලා අතක් අල්ලන වන වන ගියා නම් අපිට කොහොමඩක්ක උඩින් ගියාද පිටින් ගියාද කියලා මතක නැහැ. ඉතින් මේක වෙන්න කොච්චරක් අපි තනිමංගල මේ සක්මණක ඉන්න වගේ ගන්නවා. ඉතින් යනෝ බලනකොට අපිට මේ සක්මණෙන් අකුලගත්ත මේ දේ අපේ ජීවන යාත්‍රාවෙන් උන ජීවන චර්යාවෙන් උන දවස ඇතුළත වෙන ගමනක් යනකොටත් පුළුවන් තරම් මේ පයත් මේ පොළවත් අතර සිටින මේ දේවත් දකිනවා නම් ඒ හිසේ 100%ක්ම කෙලස් නැහෙනේ. ඊට අමතරව ගිහිල්ලා කවුරුත් එක්ක කතා කර කර ගිහිල්ලා වටපිට බල බල හස්බෝල කරකෝ කරකෝ ඇවිදිනකොට කොච්චරක් කෙලසෙනවද කියන්න බෑනේ. ඒ නිසා මේ දන්න කෙනා පුළුවන් තරම් බලන්න ඕනේ මේන් පස්සේ වාඩි වෙච්චාම කොච්චරක් හිතට මේකෙන් ගුණයක් ධෛර්යයක් පෙළ ගැස්මක් දෙනවද? නැත්නම් මේ වගේ සක්මනකින් තොරව නිකන් ඇවිදිනකොට මට කොච්චර ගන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි මෙතනදී දෙන මේ පුරුදු කරගන්න මේ පූර්වාදර්ශය ජීවිතේ පුරාවට යන්න ඕනේ. හැම වෙලාවෙදී මේක දිනු කරගන්න බලන්න. එතකොට සීමාවක් නැහැ. තව කෙනෙක්ගේ කතා කර ගියත් බලත හැකි මට තනියම යනවා විතර කතා කරනකොට කරන්න බෑ කියන කාරණේ තේරෙනවා. කතා කරලා රටවිට බල බල හිටියොත් අපි පය වදිනවා, දත හැපෙනවා, ඔක්කොම සිද්ධ වෙන්නේ එතකොට. ඒ නිසා මේක පුළුවන් තරම් අනික් වැඩවලටත් පතුරවා ගන්නට කියන එක තමයි කියන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනිකෙක්නි. ලැබූ මාර්ගෝපදේශ තත්වයේ මත සක්මන් භාවනාවේ හා පරයක් භාවනාවේ යෙදුණෙමි. පළමු වරට සක්මන් භාවනාවේදී අමතක වීම, බාහිර සිත යොමු වීම ආදී අපහසුතා ඇතිවිය. දැන් පාදයේ එසවීම හද යැවීම සමාන තැබීම වර්ණ දක්වන වශයෙන් 30 100න් කිරීම බොහෝ දුරට හැකිය. බාහිරට සිත ගියත් එය නැවත සකස් කරගත හැකිය. මා පාරයන්ක භාවනාවේ මූලික කර්මස්ථානයේ පිම්බීම හා හැකිලිමයි. මා පළමුව භාවනාව සඳහා වාඩි වී සිත ඉරියව්ව දෙස බලමි. ඉන්පසු කර්මස්ථානයේ කෙරෙහි සිත යොමු කරමි. ඒ තා දුෂ්කරය. නොයිකුත් සිතවිලි ගලායි. බාහිර දෙයට යොමු වේ. නමුත් මම ඒ සඳහා උත්සාහ කරමි. නැවත පාදයේ වේදනාවක් හටගනී. ඒ වේදනාව දෙස හිත යොමු කරමින් කරත් එය ඊටම තදබල ලෙස දැනේ. එවිට හිත නැවත විසිර යයි. මේ සඳහා උපදේශයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා. මේ දින තොරතුරු අපි තම සරල කෙරුවොත් අපිට පරියන්කේ ඉන්නකොට සක්මණේ තරම් සත්‍ය පිටවන්නේ හිතවිලි වේදනාස් එනවා. නමුත් තමයි තේරුම් ගන්න පුළුවන් නම් මම දැන් මේ ඉඳගෙන ඉන්නේ සක්මන් කරනවා නෙවෙයි. ඒ නිසා මේ ඉන්න ප්‍රදේශී වේදනා තිබුණත් හිතේ තිබුණත් ඉන්න බවත් එක්ක ඉඳගෙන ඉන්න බවත් එක්ක කොච්චර ඇසුර මූණට මූණ දාලා ඉන්න ගතිය වැඩි වෙනවද අඩු වෙනවද කියන මාතෘකාව ගත්තොත් මේ යෝගාවචරයා මේ ලියපු කෙනා ස්ත්‍රී වේවා පුරුෂ වේවා කැමැතිද කට උතරයක් දෙන්න මේ ශබ්ද තිබුණත් වේදනා තිබුණාත් පිම්බි මහැකිලි පෙන්නුණාත් නැති වුණත් තමයි මේ ඉඳගෙන ඉන්න බවට විවෘතකම ඉඳගෙන ඉන්න බවට තියෙන අවදිය ඉඳගෙන ඉන්න බව පිළිබඳ දැනීම වැඩි වෙනවද අඩු වෙනවද කියන කට උතර දෙන්න කැමතියි ප්‍රශ්නේ ඊපෙකනායි මම මේ දැනගන්න යහන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මට ඒ අවස්ථාවේ මම ඉඳගෙන ඉන්න බව මට දැනෙන්න තියෙනවා එහෙනම් ලකුණු 100 100ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇවිදිනව නෙවෙයි, හිටගෙන නෙවෙයි, බුදියාගෙන නෙවෙයි. හැබැයි ඉඳගෙන ඉන්නකොට මං හිතුවට වැඩිය හිතවිලි වැඩි වෙන්න පුළුවන්. හිතුවට වැඩිය වේදනාව වැඩි වෙන්න පුළුවන්. හිතුවට හිතුව තරම්මට ආශාස් ප්‍රසවාස නැත්තම් පිම්බි මැකිලි ඉන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දැනගන්න ඒව ඔක්කොම අමතර ලකුණු. ඒ වෙනත්නම් මේකට ආලවට්ටම් මේ වේදනාව තියෙද්දිත් මට ඉඳගෙන ඉන්න බව දන්න පුළුවන් නම් මේ හිතවිලි තියෙද්දිත් තමයි මම ඉඳගෙන බව දන්නවනම් පිම්මීම හැකිලි නොකෝ නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්නවනම් අපි අරස ඇතුලේ නෙන්නේ. අපි ගෙට ගෙවෙදිලා තියෙන. දැන් ගේ අර කාමරේ මොනවද තියෙන්නේ? මේ කාමරේ මොනවද තියෙන්නේ? කුස්සියේ මොනවද තියෙන්නේ? සාලේ මොකක්ද තියෙන්නේ? අපි දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඔව් ගේ ඇතුලේ ඉන්නේ. අන්න ඒකට සතුට, ඒකට ප්‍රීතිය, ඒකට ප්‍රමෝදේ එන්නේ නැතුව ඊටු ටික මොනවක් පෙන්වන්නේ නැහැ. අයි මේ කන බින්දමක් නැති. අඬහෝගයක් නැති. ඒ නිසා ටික ටික ටික ටික හුරු කරගන්න මට ඔක්කොම විස්තර පේන්නේ නැහැ. නමුත් මම අමාරුවෙන් ඉද්ද දෙක වහන දැන් ගෙට ගියා. දැන් හරි ගියේ ගේ ඇතුලේ ඉන්නවා කවුරු හරි ඉන්නවා හම් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. එතන අපි කච්චේරි හොයන ගියා. දැන් අපි කච්චේරි හම්බුණා. අපි දන්නේ අපිට ඕන ඉලේකම් ඇතුලේ ඉන්නවද නැති කියලා. ඒ වුණාට කච්චේරිට යන වැඩේ හරිනේ. නින්න කෙනෙක් අහතයි මේ ලේකම්තුමා ආවල් එකන ඉන්නවද නැහැ. කවුද යා වෙනුවට වැඩ කරන්නේ? යත් නැහැ. ඊගාට කවුද? යත් නැහැ. දැන් කාටද කතා කරන්න ඕනේ? අන්න අතේ ඉන්න ක්ලාක්ට කතා කරන්න ඕනේ. එයා ළඟට ගිහිල්ලා අපිට අහගත හැකි කවදාද අවල් මනුස්සයා එන්නේ? අනිත් දවසේ යනකොට දැන් පාර අහන දෙයක් නැහැ නේද? දැන් දන්නවනේ කච්චිරේට යන පාර. අන්න වගේ ටික ටික තමන් එක්ක, තමන්ගේ ඉරියව්වත් එක්ක වර්තමානට අවදි වෙනවා මිසක් ඔය සක්මන් කරනකොට මේ ඔසෝන යවන තබනවා. ඔසෝන තබනගේ විස්තර ඉව කොහොමඩක්වත් අදාළ නැහැ. සක්මන් කරන බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ආනපානෙ පෙනුනත් එකයි නැතත් එකයි පිම්බීම හැකිලිම පෙන්ුණත් එකයි නැතත් එකයි. වේදන ආවත් එකයි නැතත් එකයි. ඉතිවිලි ආවත් එකයි නැතත් එකයි. දැන් වෙනදට වැඩිය මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් මූලික අරසාව තියෙනවා. ඒක සමාදම් වෙන්නේ නැතුව. ඒකට ප්‍රමෝදයක් පහල කරගන්න නැතුව ඉදිරි ගමනක් නැහැ. ඒ අපි අර කරන මුස්පේන්තුවම අර ඒ පේන දේ ගෞරව කරන්නේ නැතිකම නිසාම ගමන කාලකන්ණි වෙනවා. අපි මේක සාමූහිකව එකතු වෙලා කතා කරන්නේ එහෙම කාලකන් ඉනොවි අනේ මම ගෙදර හිටියා නම් දැන් ඉඳගෙන ඉන්න බව දන්නේ දැන් අඩු ගන්න ඉඳගෙන ඉන්න බව දන්නවා ඉඳගෙන ඉන්නකොට වේදනා මම කියන්නම් ඒක මේ වැඩ ගැන්නේ දැනගෙන ඉඳගෙන ඉන්න බව දන්නකොට ශරීරයේ වේදනා වැඩි වෙනවා පිටේ ඉනකොට සත්‍ය වේදන දැනෙන්නේ නැහැ නේ පිටේ ඉනකොට තියෙන අනම්මනම් කතාවනේ එතකොට මේකට කියන්නේ ඇම්ප්ලිෆයි වෙනවා කියලා තිබුණාට වැඩි ඒක හොඳට ප්‍රබාන අවුරුදු දවසට අරන රත්තිරුවට පස්සේ තට්ටු කරනකොට රුම් ගාලා ගහනවනේ. අනිත් දවසේ මේ උඩ එල්ලලා තියෙනකොට තට්ටු කරලා බුබ්බු ගන්නවනේ. යෝගි තමයි ඇඟට හිත ගත්තට ගමන් ඉතිරි තියෙන බව තේරෙන්න ගන්නවා. වෙන්දට වඩා තේරෙනවා. වේදනාව වැඩි වෙනවා. ඉතින් මේක ඒකේ සතිය දියුණුවක් නෙමෙයි වෙන්නන්නේ. දැන් අපි කියනවා වේදනාව එනකොට වෛර කරනවා. හිතවි එනකොට වෛර කරනවා. එතකොට අපිට අඩු ගානේ කයට හිත ගියා කියනවත් මතක නැති වෙනවා. ඒ නිසා අපිට අර ලැබෙන පුංචි ටික සාර්ථකත්වයේ පුංචි ටික අගේ කරන්න දන්නේ නැති එකට කියන්නේ මුස්පේන්තුවක් කිය. කාලකන්නිකමක් කිය. බුදුරජාණන් කියනවා අසත්පුරුෂයි කිය. ඒ නිසා මේ යන්තම් දැනෙන මේ ඉඳගෙන ඉන්නවා දන්නවා. දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවා. දැන් ඇවිදිනව නෙවෙයි හිටගෙන ඉන්නවා කියලා දන්නවා. දැන් මම නිදාගෙන ඉන්නවා කියලා දන්නවනම් නිසා මූලික අරසාව එන්නේ. ඊට පස්සේ තමයි ඇවිදිනකොට වම දකුණ කොහොමද ඉඳගෙන ඉන්නකොට බිම්බීම හැකිලිම කොහොමද නිදාගෙන ඉන්නකොට දැන් ඉන්නේ කොහොමද හිතගෙන ඉන්නේ ඔක්කොම අමතර විස්තර. ඒ නිසා දැන් මම මේ ප්‍රශ්න කරුගෙන් නැවතත් ප්‍රශ්නයක් අහුවොත් මේ විදිහට මම වාඩි වෙලා ඉන්න වෙලාවේදී මේ වාඩි වෙලා ඉන්න බව දැන ගැනීමට වාඩි වෙලා ඉන්න බවට අවදි වීම වැඩි කරන්න මොනවා කරුවොත් හොඳයි කියලාද හිතෙන්නේ. කල්පනා වෙන්නේ නැද්ද ක්‍රමසාවිදී? දැන් මට මේ දැනෙනවා වරින් වර හිත පිට යනවා. කමක් නැහැ. ඒ තීදී මම ඉඳගෙන ඉන්න බව දැනීම වැඩි වෙන්න ඉඳගෙන ඉන්නකොට මූණට මූණ දාලා ඉන්න ඉඳගෙන ඉන්නකොට විවෘත වීම වැඩි කරන්න මොන වගේ උපක්‍රම Tamange ක්‍රම සහ විදි මල්ලේ තියනවා කියලාද හිතෙන්නේ මොනවා කරුවොත් හරියයි කියලාද හිතෙන්නේ මට පැහැදිලි කරලා දෙන්න සරලව. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා Taman දන්නවනම් කල යුත්තේ මේකයි කියලා වාඩි වෙනකොට අදිෂ්ඨානයක් ගන්න කියලා මට වෙන මොනවත් නැත්නම් මේ ඉඳගෙන ඉන්න ටික මට දිගටම ඉඳගෙන ඉන්න බව දැනගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙමයි. තේරුණාද? ඒක ඊට පස්සේ තිත පිට යන ප්‍රශ්නයක් නැහැ. ඒක නෑ මං හිත පිට ගියට තරහ වෙන්නේ නැහැ. මගේ අදිෂ්ඨානයේ හැටියට මට ඕන කරලා දෙන අය ඉඳගෙන ඉන්න බව දැනගන්න. මහා ලොකු දේවල් එපා. මහා ලොකු දේවල් නිකන් අමුණු විශ්ි කරන්න එපා. තියාගන්න. නැත්නම් අඩු ගන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඉතින් මේ විදිහට සක්මන් කරනකොට අදිෂ්ඨාන කරන වට මං පිං කළා සත්තනම් දන් දුන්නා සත්තනම් බුදුන් අදහනවා සත්තනම් මේ ඇවිදින ටිකේ මං ඉඳගෙන ඉන්නව නෙවෙයි කියන එක බුද්ධියකට නෙවෙයි කියන එක මට වැටහෙවා හිතවිලියාවට කමන්නේ නැහැ වේදනාවට කමන්නේ මං ඇවිදින බව දන්නවනේ ආන්නේ විදිහට මේ සරල දේ ඍජු දේ අස්පනා පිට තියෙන දෙයට අගය කරලා ආඩම්බර වෙලා ප්‍රමෝද උනේ නැත්තම් මේක මහා කටු කොහලක් මේ භාවනාව කියන්නේ විශේෂයෙන්ම පොතේ දැනුම තියෙන එකනට නම් කටුකයක්. කටු කොහොලක්. පොතේ දැනුම දැනට නිකම්ම නිකන් සිටිවිලිලට හරීම ජොලි ටක් ගන්නකොට තේරෙනවා. පොතේ දැනුමයි කන්නේ. හැබැයි බුරුමේ මට උගන්වපු ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා පොතේ දැනුම හැම වෙලාවෙම බාධා කරන්නේ නැහැ. බාධා කළ යුතු නැහැ. දන්නවනම් කොහොමද පාවිච්චි කරන්නේ? එචා මේට පස්සේ අධිෂ්ඨාන කරන මම ඉන්න බෑයේ මට ඉඳගෙන ඉන්න බව ලැබේවා දැනගන්න ලැබේවා වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න බවට අවදි වේවා කියලා අධිෂ්ඨාන කරන කරපු සීලේ ශීපත් කරලා කරපු දානේ ශීපත් කරලා තමන්ගේ කාය ජීවිත දෙක බුදුන්ව පූජා කරලා එතකොට තේරි පොඩ පොඩ වැඩි වෙනවා කියන්නේ මමයි ස්වාමීන් වහන්සේ ඩොක්ටර් ස්වාමීන් වහන්සේ මට භාවනා කර පුරුදු නිසා ඉක්මනින් සිත එක්තෙන් කරගත හැකියි හුස්ම රැල්ලෙන් ඉවත් වී වරණ ඇතුලේ මේ විදිහට දිගටම සිටිය යුතුද? නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම වරාණ විපේ උදාහරණ 44 භාවනා ක්‍රමයට කමක් නැද්ද? ඒව පැහැදිලි කර දෙන්න. ත්වන් සන්නයි. මට අර මුල්ම ටික භාවනා ගොඩක් කල් කරලා තියෙන නිසා හිත කීකරු කරගන්න පුළුවන් කියන එක පොඩ්ඩක් විස්තර වෙනවා නම් අන්තිමට දෙන උත්තර ටික දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නින්දක්ද කියලා මට දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සීතු මත් වෙලා දන්නේ එහෙම මෙහෙම නැත්නම් මේ අරමුණක් දිගේ වැඩ කරලා නම් මේක වෙලා තියෙන්නේ මොකද්ද තමන් කරන භාවනාව කොහොමද අරමුණ පේන්නේ කොහොමද අරමුණ ගෙවෙන්නේ කියන විස්තර නැතුව ඔය කියලා තියෙන එක මම ඔහොමම පිළිගන්නේ මම සතුටු නෑ මට ගිය පාර මගතොට විස්තර නැතුව කියන්න බෑ ඒ නිසා ඒක නක් කියනවනම් කොහොමද මොන අරමුණත් එක්කද ගොඩක් කල් භාවනා කරලා පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද භාවනා කරපු අරමුණ කියන එකත් එක්ක විස්තර මම හිතනවා පසුපැත්තේ තියෙන එකට උත්තර හොයන්න පුළුවන් වෙයි කියලා. මුල් ටික මදි විස්තර වෙලා තියෙනවා. කැමැති දේ ටික කට උත්තරයක් දෙන්නේ මේ ප්‍රශ්න ලිපේකන. එමෙ නැත්නම් අපි මේ ප්‍රශ්නේ අතහැරලා දානවා. අනිත් දවසේ කියන්නේ ඒ එන තැනට ආපු මඟ විස්තර. ඒ අනුව තමයි කියන්න පුළුවන් වෙන්නේ ඇවිල්ලා තියෙන හොඳ තැනකට නරක තැනකටද කියලා. ඒක නැතුව ආගිය විස්තර තොරතුරු නැතුව කියන්න මාරු. අවසරයි ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට හොඳ සිහියෙන් කරනවා. දකුණු පාය වම් පාය සිහියෙන් ඔසවන විට විලුඹුව ඇඟිලි දක්වා සිහියෙන් තබනවා. නමුත් කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. දවස මුණත් මට භාවනාව කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ සක්මන් භාවනාව හොඳට මට වෙනවාද කියලා. වහන්සේට දීර්ඝාෂ පතමි. කොහොම මෙයාගේ තාහන දිනේ වැඩ කරන අවිදින වෙලාවේදී මම ඉඳගෙන නෙවෙයි සක්මන් කරන බවට අවදි භාවයේ තියනවාද? නැත්නම් ඒකේ දැනුම තියනවාද කියනවනම් ඉදිරි දියුණු කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒ කෙනා කැමැතිද කට උතර දෙන්න මම මේ සක්මන් කරන වෙලාවේදී මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගන්න නෙවෙයි අවිදින බව දැනුම නැගන් ඡායා මාත්‍රයට තියෙනවනම් ඉදිරි ටික බොහොම ලේසි කියලා දැන්. කැමැතිද ඒ බව දන්නවද නැද්ද කියලා ඉස්සලා කියපෙන්නා වගේ කට උත්තරයක් දෙන්න. ඒක මම හිතන්නේ කාටවත් ඇසරවණක් ඇරවණ දෙයක් වඩටපත් වෙයි. එහෙම නැත්නම් සරල කරුණාවන්ත උත්තරේ තමයි තමන් ඇවිදින බව දන්න බවට අවදි වෙන්න ඉස්සලා. ඉඳගෙන නෙවෙයි ඉන්න බවට ඉඳගෙන නෙවෙයි. එතකොට ඊටු ටික ඔය ආණ්ඩාව ගාලා හරියන්නේ නැහැ. මේක කරගස ගත්තට පස්සේ ඊගාවේ කෙනවා. මම මේ ඉන්නේ ඇවිදිමින්. හිටගෙන නෙවෙයි, ඉඳගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි කියන එක දන්නවද? ඒක වැඩි කරන්න මොකද්ද කරන්න ඕනේ? එතකොට ඒ ටික ඔක්කොම පෙළ ගහලා යනවා. පින්වත් ස්වාමීන් වහන්ස මම මෙම මධ්‍යස්ථානයට ප්‍රථම වාර පැමිණි අයෙක් වී මම පෙර දින 14ක නේවාසික භාවනා මධ්‍යස්ථානයක භාවනා කර හතරවන ධානය දක්වා සිත ගෙන යාමට පුහුණුව ලැබුවෙමි. නමුත් පින්වත් ස්වාමීන් වහන්සේ මේ පැමිණි කාලය තුල තාම සිත සමාධිය තුළ පිහිටවා ගැනීමටවත් මට හැකි වුණේ නැත. භාවනා නිමිත්ත අතහැර සිත වෙනත් සිතුවිලි ඔස්සේ දුවයි. මෙසේ සිදුවීමට හේතුව මාගේ පෙර භාවනා පුහුණුවේ යම් වරදක් නිසාද නැත්නම් මාගේ උත්සාහය හෝ කැපවීමේ වරදක් නිසාද මා දැන් කළ යුත්තේ කුමක්ද? වහන්සේගෙන් නිරෝගී සුව ලැබේවා. මේ රචනයේ දීලා තියෙන්නේ නැත්නම් හිත වැඩ කරලා තියෙන්නේ මේ සමාධි කියන චෛතසිකය ඉස්කර කරගෙන ඉතින් මං කරුණාවෙන් මතක් කරනවා ඒකට මට වග වෙන්න බෑ මේ සතිය හරහා නැත්නම් සත්‍ය චෛතසිකය ඉස්සර කරගෙන මෙහෙදීලා තියෙන උපදේශපන්ති අනුව කටයුතු කරන්න. එතකොට අපිට සමාධිය ලැබෙන එක වස්සේ වග බලා ගන්න පුළුවන්. Tamante ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරෙන ගතිය තියෙනවද? ඇවිදිනකොට ඇවිදින බව තේරෙනවද? ඒ ටික තියෙනවනම් කිසිම අඩුපාඩුවක්වත් කිසිම පිණිය කාඩු ගතියක්වත් භව සම්පත්‍ති කාඩුවක්වත් නැහැ. මේ අර තිබිච්ච සමාධිය මට දැන් නැහැ කියන එක පටන් අරගත්තොත් අපි අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපත්තං සමාධිස පරිපන්තෝ කියන විදිහට අතීතය ආශ්‍රය කිරීම නිසා හිත වර්තමානයේ පිටපැන ගිහිල්ලා සමාධි බාධා වෙනවා. වර්තමානයේ හිත ගන්න දන්නේ වර්තමානයේ හිත ගන්න එකට කියන්නේ සමාධි ගණේ සතිය කියන. ඒක නිසා ආයත් මූලික උපදේශ පන්තියේ අහුම්කම් දෙන්න ඉල්ලීමක් කරලා ඇහුම්කන් දීලා බලන්න මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න කරු කැමති නම් සභාවට කතා කරන්න Tamante ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනනවද? ඊටත් වඩා හොඳ ප්‍රශ්නේ තමයි මේ වගේ අයට සක්මන් කරන එක. සක්මන් කරන වෙලාවේදී සක්මන් කරන බව දන්නවනම් මේකට උත්තර දෙකක් තියෙනවා සක්මනේ. ඉතින් මේ ප්‍රශ්න ලියපෙකන කැමතිද ඒ බවට තමන්ගේ අවදි භාවය ගැන කතා කරන්න. සක්ම ඉඳගෙන ඉන්නකොට හෝ සක්මන් කරනකොට ඒ බව දන්නකම වැටහෙන ගතිය අවදි භාවයේ සතිය පිළිබඳව කට උත්තර දෙන්න කැමතිද ප්‍රශ්න ලිපෙක් කරනවා. එහෙම නැත්නම් ඒක හිතේ තියාගන්න සක්මන් කරනවාදී සක්මන් කරන බව දන්නවා විදින බව දන්නවනම් මුදුවට පැයක් ඇවිදලා ඇවිල්ලා ඉඳ ගන්න. ඒතකොට ඉඳ ගන්න ආසයි තනවනේ. ඇවිදලා ඇවිදලා. ආවට පස්සේ බලන්න මම දැන් සුවසේ සමබරව සහලු වාඩිලා ඉන්න බව දන්නවනම් ওই හතරවෙනි ධ්‍යාන වේ ඊට එහා තියෙන ධ්‍යානෙටම එයි. එහෙම නැතුව මේ වෙච්ච ධ්‍යානයක් ගැන කල්පනා කරගෙන ඉන්නවා කියලා කියන්නේ තද තණ්හාවක්. මේකට කියනවා නිකාන්තිය කියලා. මේ සම ඒකත් මේ සතියේ තියෙන එකක් නෙවෙයි සමාධියේ තියෙන එකක්. අනිවාර්යයෙන් පශ්චාත්තාපය. අනිවාර්යයෙන් පශ්චාත්තාපය. කතා කරන දෙයක් නෑ මෙවැනි කෙනෙක් මරණාසන්න වෙලාවට කිට් වෙනකොට සීදීනසගණේ කියන එක ඕන තරම් වෙන්න ඉඩ තියෙනවා. බුදුරජාණන්සේ ඉන්න කාලෙම දෙනවක් තුනමක් කරගත්තා. සමාධිය හොඳට තිබුණා. ඒගොල්ලෝ හිතුවා මරණ සිත්ක්ෂණේදී මට වෙලා සමාධිය උදව් කරයි කියලා. සමාධියේ මොකක්වත් නැහැ. ඒසකට ඔක්කොම බොල්. ඒසොල සීටි නසා ගන්න. එනිසා මේ සමාධිය ඉස්සර කරන යන ගමන හරීම ඇබ්බැහියක් කියලා කියනවා. ඇබ්බැහියක්. ඊටදී උඟාවක් වෙන සති ඉසර කරන යන ගන්නේ පුදුම ස්වභාවික එකක්. ඉතින් මම මේ කතා කරන්නේ මේ සමාධිය මුල් කරගෙන යන ගමනක් අපි මේ රෙකමන්ඩ් කරන්නෙත් නැහැ කියලා දෙන්නෙත් නැහැ. ඒ නිසා මූලික උපදේශපන්ත්‍රය වුන් කන් දීලා වාඩි වෙලෙනුට වාඩි වෙලෙන බව දැනගන්න, ඇවිදිනුට ඇවිදින බව දැනගන්න. එතකොට සතිය හරහා ඊට ටික සිද්ධ වෙයි කියලා අනාගත වාක්‍යයක් කියන්න පුළුවන්. සර්වං සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කේ සිට ආනාපානය ආරම්භ කිරීම පිණිස මම දැන් මෙතන යන්න මෙනෙහි කරමින් ටික වේලාවක් සිටන විටදී ඇඟ පිටුපසින් හිරියක් සමග ඇස්වසා සිටන විටදී ඇසට පෙනෙන අඳුර අතරින් අලු පාට මිශ්‍ර කළු පැහැති බෝල දිස්වේ. දිස්වීම සිදුවේ. මෙය පේපර් සර්වේට එකකට තින්ත බිඳුවක් වැටුණාක් මෙන් වැටුණු ලක්ෂ්‍යයේ සිට උඩට විසර යන අතර තවත් සමහර අවස්ථාවලදී උඩ සිට යටට පොඩි වන ආකාරයටද බෝල දිස්වේ. මේ සුළු වේලාවක් පවතින අතර නිතරම දැකීමටද නොහැකි වේ. මේ මාගේ දෙවන භාවනා වැඩසටහන වන අතර මාස 6ක කාලයක සිට භාවනාවට යොමු වී ඇත. ස්වාමින් වහන්සේ මෙසේ දිස්වීම මාගේ ඇසේ ඇති වදෝෂයක් මත සිදුවන දෙයක්ද? එසේ නොවේ නම් භාවනාවේ සුළු දියුණුවක් පිණිය යාමක්ද? මා තවදුරටත් වක් කළ යුතුද යන්න කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. වහන්සේට අපවත් අපවන් අසරණින් අඳුරින් එළියට යොමු කිරීම පිණිස තව තවත් ශක්තිය, නිරෝගී සම්පන්නිය, දීර්ඝායුෂ ලැබේවා. ඉතින් භාවනා කරගෙන යනකොට විතරයි දන්නේ අනික වෙලාවට සිද්ධ වෙනවා. භාවනා කරනකොට විවිධ බහුරූපෝලං, විවිධ හැඩතල, විවිධ ආකාර, විවිධ සටහන් පේනවා. ඒ පේන සටහන් නිසා මම ඉඳගෙන ඉන්න බවට බාධා වෙනවද කියලා විතරක් වග බලා ගන්න පේන සටහන් දි කියන්නේ. මේ පෙනීම නිසා මම ඉඳගෙන ඉන්න බවට මම මම දැන් මෙතන කියන එකට බාධා කරමින්ද මේ තින්ත බුබුලු බෝල පේන්නේ ඇත්තටම මායя කරන්න මේකට බාධා කරන්න විතරමයි යකුවා අපි උතර මේකම දැකලා මේ තින්ත බින්දුව කහ පාට පෙන්වන්නේ රතු පාට පෙන්වන්නේ නිල් පාට පෙන්වන්නේ කියලා කතා කරනකොට කොහොමඩක්වත් වැඩි සිද්ධ වෙලා ඉවරයි බුදුරජාණන්සේ හිමීට නියත කියනවා උඹ ඔය බහුරූ කෝලං එන්නේ උඹ ඔය සතියෙන් කඩන්නයි ඒ නිසා උඹට මේ ඉඳගෙන ඉන්න බව දැනෙද්දී නම් ඒක ඇතුලේ තියෙන විස්තර කොච්චර වෙනවද කමන්නේ. අතෝ විස්තර නිසා ඉඳගෙන ඉන්න බව අමතක කෙරුවොත් බොක් ඇතුලේ ඉඳද්දී අම්මගේ බොක් ඇතුලේ ඉඳද්දී පිකන විල හපල කෑ වගේ තමයි වැඩි. ඉවරයි. ආයෙකින් වර්ධනයක් නැහැ. හැම එකක්ම එන්නේ අර අරමුණෙන් හිත කඩන්නයි. එනිසා යෝගාවචරගේ පරම යුතුයකම වෙන්න ඕනේ බොහොම සරලව. සද්ද ඇහුණත් වේදනාවක් වුණත් හිතවිලියාවක් නිල් බෝල පෙන්නුවත් කහ පාට බෝල පෙන්නුවත් එව්ව දිගේ කතාවට යන්නේ නැතුව මෙයා පෙනීම නිසා ඕ නොපෙනීම නිසා මට මේ අරමුණේ ඉන්න ගතිය බාධා වෙනවද? බාධා වෙනවනම් ආය අරසාව පිනිස ക്ഷേම භූමියක් හොයන යන කෙනෙක් වගේ අර අරමුණට යන. ওই නානාවිද රූප දිගේ බහුරූපවලන් දිගේ හේන විස්තර දිගේ අනේක තමයි මායාවේ එකම උපක්‍රමය. විවිධ බහුරූපෝලම් වෙන්න. හැම එකකින්ම කරන්නේ අර අරමුණේ ඉන්න සරලකම කඩලා. හැබැයි ආයශරයක් අරමුණට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මෙතන තදබල කෙලේශයක් නැහැ. නමුත් යෝගාවචරය එනේන දේවල් වල හීන පලාපල කියන්න ගත්තොත් අලගිය මුලගිය විතර ගන්න ගත්තොත් අංග ප්‍රත්‍යංග හොයන්න ගත්තොත් එහෙ නැති යෝගාවචරයට කද්දාක ගොඩේමනක් නැහැ. ඒ නිසා බලන්න ඉඳගෙන ඉඳ පුරාවට මම ඉඳගෙන ඉන්න බව දැනෙද්දි නම් මොනවා වෙනව කමන්නේ. ඉඳගෙන ඉන්න බව දැනීම තමයි මට තියෙන එකම අරසාව. ඒක නැහනේ පෙකින වෙලා කඩාගත්තා වගේ තමයි වැඩේ. නිසා පුළුවන් තරම් බලන්න මේ සරල ගතිය නඩත්තු කරන්න, අරසාව නඩත්තු කරන්න. සතිපට්ඨාන ක්ෂේත්‍රයේ ඇතුලේ හිත පවත් ගන්න. එතකොට පේන කොයි දේත් සුද්ධ වශයෙන් කියකි බාධාවක්, අරියාදුවක්, කංකරච්චලයක් අපි උලිහෙලි පෑමක් අපට. අපිට විහිළුවක්. ඒ නිසා ඒව ගණන් ගන්න නැතුව මූල කර්මත්තන් හිතියෝ දාන්න නැතුව ඔය එනේනේ වගේ විස්තර අහන්න ගියොත් අපිට පේන කියන තැනක් භද්‍රකාලි මෑණියන්ගේ ආරූඪයෙන් පේන කියනු ලැබෙයි. ඒ ඕ බෝඩ් එක දාතගේ පල්ලයක්. මොකද එන හරියක් එන්නේ පිස්සෝ. ඒගොල්ලන්ට ඕනේ මේ පේන දේ වැත්තක සීදී පේන දේ අහන්න. මේ ආනපන පේන තියේදී වෙන පේන අහන්නයි ඕනකම තියෙන්නේ. මේ නිල් පාටට පේන්නේ, රතු පාටට පේන්නේ, අරක වෙන්නේයි, මේක වෙන්නේයි කියලා ඉතින් කියන්නේ මුද්දටම කාලා මාර්යා දෙන්න ලනුව. කරුණාකල මාර්ගාක්ෂික වෙන්න එපා. කරුණාකල කෙලෙස් වලට අතහිත දෙන්න එපා. තමන්ගේ අරසාව විනාර පටන් ගත්ත අරමුණ, සතර අරමුණ, අහිංසක අරමුණ, ඍජු අරමුණ කාටත් කරන්න පුළුවන් දේ හිත තියෙන තාක්කල් අපි සත්පුරුෂයි සද්ධර්මයි. මේ පැත්තට යොමු කරන්න ගියොත් කෙලවරක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වතියේදී කොහොම මොන විදියට අවිලා අපිව නානා රුදු වේසමවා මගහුරන්න ගියාට ආපහු අරමුණට එන්න බලන්න බොහොම ඉක්මනට Tamanටම Tamanගේ කමඨාන සුද්ධ කරන්න පුළුවන් වෙයි ටික ටික කාලයක් කරනකොට. මුණක් ස්වාමින් වහන්සේ මම පරයන්කේ භාවනා කරමින් සිටන විට මගේ කට පැත්තකට ඇදවි යන බව දැනේ. මෙසේ දැනෙන විට මා කල යුත්තේ කුමක්ද? තවද මම භාවනාවේ යෙදෙමින් සිටින විට රතු පැහැති බෝලක් දැකි. අනතුරුව මිනි ඔලුකටු බොරව පැහැ වතුරේ පාවෙනවා දුතිමි. ඒ සඳහාද මා කළ යුත්තේ කුමක්ද යයි ඔබ වහන්සේගෙන් කාරණිකව විමසමි. ඔබ වහන්සේ නිරෝගී සුවත් වේවා. ඉස්සල ප්‍රශ්නේ වගේමයි. පේන දේවල් සීමාවක් නැහැ. ඒතර බලන්න මම පෙනීම නිසා මම ඉඳගෙන ඉන්න බව බාධා කරනවාද? නැත්නම් ඔය පෙනුනත් පෙනුමට මම මත් උනත් මට නැවත නිරුපද්දිතව ඉඳගෙන ඉන්න බවට යන්න පුළුවන් නම් ඒක අරසයි. ඔය පේන හැම එකම මම නැවතත් කියනවා මාරපාක්ෂිකයි. ඔය එන හැම එකක්ම කෙලෙසයක්. ඒක කෙලෙසක් බාටපත් වෙන්නේ ඒකෙන් අරමුණ කඩාගත්ත ගමන් කෙලෙසක් වෙනවා. ඒ නිසා ඉව තිබුණට ඕන දෙයක් බල ඕලීලි පාපල්ලා ඕනේ නාඩගම නටපල්ලා මම ශක්ති ප්‍රමාණයෙන් අරමුණේ ඉන්නවා කියලා කිව්වොත් ඔය නිකම්ම කුරුම්බා ඇටි හැලෙන්න වගේ වඳ වෙලා ලොඳ වෙලා බොඳ වෙලා අයින් වෙලා යනවා. අත් මෙව්වගේ අලගිය මුල හොයන්න ගත්තොත් මූල කර්මත්තානේ වඳ වෙලා යනවා. ඒසොට අපි ක්ෂණ සම්පත්තිය පන්න ගන්නවා. නිසා ක්ෂණ සම්පත්තිය පාව දෙන්න එපා. චින සම්පත්‍ය අසරණ කරන්න එපා. නැවත නැවතත් මම මෙතන ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණ දැඩෙද්දි වැටහෙද්දි නම් ඔය මොනවා තිබුණත් කමන්නේ. ඒත් මෙව ගැන කතා කරන්න එපා. කතා කරන්න තමට වැටේන මම දැන් මෙතන කියන එක විතරයි. ඒ නිසා ඉස්සලා ප්‍රශ්නේ පස්සේ ප්‍රශ්නේ දෙන්නම නිකන් නියුන් සහෝදරයෝ වගේ ප්‍රශ්නයක්. ඊවන් සන්නයි ගරු ස්වාමින් වහන්සේ මම පළමු දිනේදී පරයන්ක භාවනාව ටික වේලාවක් කරගෙන යන විට ඉදිරියේ බුදු පිළිමයක් මැවී පෙනුණා. තව ටික වේලාවක් යන විට ඉදිරියෙන් තනකොළ පිට්ටනියක් වගේ මැවිලා පෙනුණා. එයින් පසුව මගේ ඔළුවේ පැත්තකින් වේදනාවක් ආවා. ඒත් මම භාවනාව ඒ විදිහටම කරගෙන ගියා. ස්වාමින් වහන්සේ මේ මට පහදා දෙන්න. සක්මන් භාවනාව වම දකුණ කියා සිහියෙන් කරගෙන ගියත් ඒට වෙනසක් දැනුනේ නැහැ. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ කියලා තිනවා ඉස්සල්ලා විස්තර කියලා ඒත් මම භාවනාව පුරුදු පරිදි කරගෙන ගියා කියලා අන්නේ වාක්‍ය පොඩ්ඩක් විස්තර කරලා දෙනවනම් ඒ අනික් ටික පිළිබඳව සැක බොහොම ලස්සන දුරු කරලා දෙන්න පුළුවන්. මේවා පෙනෙද්දිත් මම මගේ භාවනාව කරගෙන ගියා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මම භාවනාව කරගෙන ගියා කියන එක පොඩ්ඩක් කැමැතිද? ඒ ප්‍රශ්න ලියපෙකන කට උත්තර දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ඒ විදිහට මම කරගෙන ගියා. නෑ නෑ මොකද්ද ඒ වෙලාවේ කෙරුවේ ඉඳගෙන කරනකොට මොන අරමුණේ හිත පැවැත්වීමද එතනේ මම භාවනා කරන්න ගියා කියන එකෙන් අදහස් කරන්නේ. මොකද්ද කරුවේ ඒ වෙලාවේ මොකද්ද කරන්න ගිය භාවනාව? මේ පරියංක භාවනාව. ඔව් ඒ කියන්නේ එතකොට දැන් මේ බුදුබරු පරිමේ පෙනෙදි තමන් කලේ මොකද්ද? එළ හිත එකලස් කරගෙන. කොහාටද එකලස් කරේ? කොතෙන්ද එකලස් කරේ? ඉදිරියට තව යන්න ඕන කියලා හිතාගෙන. හරි මොකද්ද කරේ මං කියන්නේ මේ වෙලාවේ මේ බුදු පිළිම පෙද්දි අරක පෙද්දි මේක පෙනේදී තමන්ගේ හිත කොතනද තිබ්බේ හිත එතනම තියෙනවා මං ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන එහෙමම භාවනා කරනවා කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන්නේ ඉතින් අර සක්වණේදීත් එච්චරයි කියන්නේ තමන් ඉන්න බව දැනෙනකොට බුදු පිළිමයක් වෙන්නවා දේවදත්ත වෙන්නවා දෙකම කක්කා කක්කා වෙන්නවා තරතරම් වෙන්නවා දෙකම කක්කා ඒ කොයි දේ වෙනත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දන්නවනම් එච්චරයි අපිට අරසාවට තියෙන්නේ ඒක අයින් කරන්න මේ ලෝකේ මොනම జగතෙක්වත් නැහැ. එකම జగත්කම තියෙන තමන්ගේ තකතිරුකම විතරයි. තමන්ගේ මෝඩකම. ඥානවන්තකම කියලා කියන මොන බහුරූපෝලම් පැවත් මම දැන් මෙතන ඉන්න බවේ මාව ගලවන්න බෑනේ. ආන්න ඒ නිසා නැවත නැවතත් මම දැන් මෙතන දැන් ඉන්නේ. සක්මන් කරනකොටත් බලන්න මම මේ මම ඇවිදිමින් ඉන්නේ කියන කාරණාව. විස්තර මොනව නැති වුණත් මම දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නේ කියන එක තේරෙනවද? එච්චරයි. මදයි? ඒක නිසා හොඳට මතක තියාගන්න ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා කියන එක වැටෙනවා 100 100ක්ම ලකුණු ලැබෙනවා. ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා කියන එක දන්නවනම් 100 100ක් ලැබෙනවා. අතිරේක ලකුණු ගොඩාක් හම්බ වෙනවා, නෝ බෝල්ස් හම්බ වෙනවා, උඟක් හම්බ වෙනවා මැච් එකේ යනකොට. ඒව හම්බ වෙන්න දිගට ඔක කරගෙන කරගෙන යන්න. එතකොට ගොඩාක් පස්සේ බලන අතිරේක ලකුණු අනම්මනම් ගොඩක් පැටලතියි. ඒක තමයි ඇවිදිනකොට මේ වම දකුණ අතර වෙනස තේිනවා. ඉඳගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනස. මේ ඔක්කොම අතරේ කියලා. ප්‍රධානම දේ තමයි Taman ඉන්නේ ඉරියව්වේ හිත පාත්‍රන මේක තමයි කායගත සතිය කියලා කියන්නේ. එතකොට අරක ලැබුණා මේක ලැබුණා කියලා චෝදනා කරන්න එපා. සතුටු වෙන්න අඩු ගානේ මං ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දානවා. ඇවිදිනකොට ඇවිදින බව දානවා. මේකට සතුටු හිත. ඒකට කියන්නේ සමාදම් වෙනවා කියලා අපි වචනේ. වෙන්න වෙන්න වෙන්න අතිරේක ලක්ෂණ ලොකක් ගොඩක් ලැබෙනවා. එනිසා මේ හොඳටම ඇති අර සක්මනේදී කියපු වචන හිතේ තියාගන්න. මම ඒ තියෙද්දි මම අරමුණ භාවනා කරගෙන හිටියා. මොකක්ද අරමුණ මම ඉඳගෙන හිටවම බව දන්න. සක්මනේදීත් බලන්න මම දැන් ඇවිදින බව දන්නවා නම් ඒ හොඳටම ඇති කියලා හිතාන සතුට සිතින් කරන එකයි කරන්න තියෙන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ භාවනා ශාලාවක සිටන විට හොඟක් උත්සාහ කරලා සිත එක අරමුණක තබා ගන්නවා. හිත එහෙම ගියත් නැවත නැවත උත්සාහ කරලා සිත එක තැන තබා ගන්නවා. මේ වගේ භාවනා ශාලාවලේ පිටතර ගියායින් පස්සේ ඒ ගැන මතක් කර කර සතුට වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මෙතනින් පිට වුණාම මේ සිත තැන්පත් කරගන්න බෑ. తాවකාලිකව එක විනාඩියකට හෝ භාවනා ක්‍රමයක් කියලා දෙන්න. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නිර්වාණ සරණයි. ඔබ සාමාන්‍ය යන දවස් තමයි යහන්නේ කට්ටිය. ස්වාමීන් වහන්සේ දවස් 10ක් භාවනාකට කමටහනක් දෙන්න බැරිද ගෙදර යන්න ඉස්ලා කියලා. දුමයි යද දෙවෙනි දවසේ මම අහන්න පටන් ගත්තේ. ඉතින් ඒක තමයි මම කියන්නේ අර ඉස්සල්ලාම කමටහම් පිළිබඳ දෙන දේශනාව ඇහුන්නේ නැද්ද? ඇහුන් නැත්නම් ආය අහන්න. දැන් මේකෙත් කියලා තියෙනවා භාවනාසාලා ඉඳදී මට හිත එකතෙන් කරන්න පුළුවන් කියලා. මොන අරමුණ එකතෙන් කරාද කියන එක කියෙවෙන්නේ නැති එක තමයි මේකේ තියෙන ලස්සන. 15 දෙනෙක්ගේ ප්‍රශ්න අහන්න 30 දෙනෙක්ගේ ප්‍රශ්න අහන්න 60 දෙනෙක්ගේ ප්‍රශ්න අහන්න මම හිත එකතෙන් කරුවා කියලා මිසක් මේ කොතනද මොකද්ද අරමුණු කෙරුවේ මොකද්ද කර්මස්ථාන උනේ කියලා කියෙවෙන්නෙම නැහෙනේ. විතර තමයි මායя වැඩ ඉන්න තැන. එනිසා මේ භාවනා ශාලාවෙන් දැද්දී කොහොමද භාවනා කරේ මොකක්ද අරමුණුනේ කියන එක විස්තර කරනවා නම් ඒ අනුව පුළුවන් ඔය පස්සේ පස්සට උත්තර දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමැතිද? මේ ශාලාවේ ඉන්නකොට හිත එකලස් කරගත්තේ මොකේද කොහොමද භාවනා කියන එක සභාගත කරන්නේ. ඒ ටික කියනවනම් ඒ ටික හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු උපදේශයක් වශයෙන් දෙන්න පුළුවන්. ඍජි මාතර කියලා ඕ සුජිත් මාතර කියලා වර භාවනා උපදේශ මුල් පන්තිය ආයසරයක් අහන්නේ ගැන බය වෙන්න එපා ඒක 10 15 සැරයක් ඇතුළත පස්සේ ඔකට ප්‍රශ්නකුත් නැහැ අන්තිමට යනකොට ඕගොල්ලන් දෙන CD එකේ ඒ බණපටිය දෙනවා එතනයි ප්‍රශ්න තියෙන්නේ ඒ කියන්නේ ඒක ඇහිලා නැහැ තාම හිතේකතන් කිරීමක් ගැන මෙතන කතා කරන්නේ නැහැ මෙතන කියලා තියෙන ඉඳගෙන ඉන්නකොට මෙන්න මෙතන හිත තියාපන් ඇවිදිනකොට මෙතන හිත තියාපන් කියන එක කියනවා ඒ නිසා ඔය ආය අඬව ගන්න දැන එක දීලා තියෙන එකක් නැවත මතක් කිරීම සඳහා මේ කියන්නේ ඒ නිසා එක්ක මෙතෙදි කට උතර දෙන්න නැත්නම් පොදු උපදේශ පන්තිට අහුම්කම් දෙන්න කියන එක තමයි උත්තරේ වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව පය භාගයක් පමණ සිදු කළ පසු නිදිමත ගතියක් දැනෙන බැවින් ඇස්තර සුළු මොහොතක් ගත කර නැවත පරයන්ක භාවනාව ආරම්භ කරමි. එෙහිදී පය භාගයක් පමණ ගත වී ඇස් විවර කළ විට නිදිමත ගතිය දැනුණද ගතටත් සිතටත් සැහැල්ලුවක් හා විවේක ගතියක් දැනේ. එවිට එම පැය භාගය තුළ භාවනාව නිසිලෙස සිදු වුණේද නැත්නම් නිදිමත නිසා භාවනාව සිදු වී නැද්ද කියා සියුම් සැකයක් හිතට ඇති වේ. එනමුත් යරිත් පාරයන්ක භාවනාවටම යොමු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ හිතට කුකුසක් ඇතිවීම නිසා මා අධෛර්යයට පත්ව නැත. නමුත් භාවනාවෙන් පැය භාගයකට පසු ඇතිවන සැහැල්ලුව සහ විවේක ගතිය නිසා භාවනාව නිසිලෙස සිදු නොවුනාදයි සැකයක් පමණක් පවතී. මම සැකයේ ගැටලුවක් ලෙස විමසීම ඇතැම් විට නුසුදුසු විය හැක. එසේනම් සමාවනසේක්වා. භාවනාවෙන් පසු ඇතිවන මේ සහැල්ලුව සාමාන්‍ය තත්ත්වයක්ද කියා පමණක් දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තවත් අතිරේක ලකුණක් මොකද්ද භාවනාව කියන්නේ? මම කියුවේ අසවල් දැන භාවනාවක් මොකක්වත් නැතුව කියන පැය භාගයක් ගියාට පස්සේ තැම්පත් උනායි කියන. මේකට මේ හොර ගතිය, මේක නොකියන ගතිය තාමත්ම විචිත්‍රයි. මේ මං කිරුවේ අහවල් භාවනාවයි කියලා මේ ආනාපානද කිරුවේ පිම්බීම හැකිලිමද කිරුවේ මම දැන් මෙතන ඉන්නවා කියන එකද බැලුව කියන එක දෙන්නේ නැතුව මම අසරණ තත්ත්වයටපත් කරලා මගෙන් අහනවා අරේ මොනොත් කොහොම වෙයිද මේ මොනොත් කොහොම වෙයිද මේකට මට පුළුවන් මේ කෙනාව එකතු කරලා ප්‍රශ්න 60ක් විතර අහන්න කියන්නෙම නැහැ ඒ නිසා මූල කමටහන් දීම නැත්නම් කමටහන් වාර්තා පිළිබඳ කොලයක් අපි හදලා තියෙනවා ඒක දීලා තියෙනා නේද අපි කමටහන් පිළිබඳ කොලයක් ඉතින් ඒකේ කියලා දෙන තමන් කරන අරමුණ මොකද්ද කියන්නේ? මෙනෙහි කර ආකාරය කියන්නේ වැටහිච්ච ආකාරය කියන්නේ. ඉතින් තුරම නැතුව කොහොමද මේක විසඳන්නේ? අද අහපු ඔක්කොම ප්‍රශ්න ටික අරගෙන සාකච්ඡා කරලා බලන්න කවුරු හරි එක්කෙනෙක්වත් කියවල තියනවද කියලා. කමටහන සුද්ධ කරනට වාර්තාවක් දෙන්නේ මෙහෙමයි කියලා. එහෙම නැත්නම් ඒ කොළියට පැයක් විතර ගන්න. මම මේ වෙහෙස වෙලා නෙමෙයි කතා කරන්නේ. මට කවදාකවත් මේ ප්‍රශ්න කිවි වෙහෙස වෙන්නේ නැහැ. මම දන්නවා මොකද මං ගොඩ වෙච්ච ඇයි. ඒක නිසා කමඨහන සුද්ධ කරන ධර්ම සාකච්ඡාවේ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා. මම පැය භාගයක් භාවනා කරා. බෑගට පස්සේ විවේකයක් ආවා. ඊට පස්සේ මට සැකයක් ආවා. ඉතින් නරිය බල්ලයි කතාවල් විතරනේ මොකද්ද කරපු භාවනා කොහොමද මෙනේ කිරුවේ කොහොමද වැටුනේ මොකුත් නැහැ. අද කියපු හුඟක් ප්‍රශ්නවල කොච්චරයි කියන දෙන පොදු කාරණා. එක්කෙනෙක් විතරක් සමාහට දෙන්නෙක් විතරක් කියනවා. පය තිබ්බ තියනකොට තියනවා කියලා මෙනේ කරනකොට තද බවක් රට වුණා. ඔන්න කලහතුරකින්. ඉතින් ඒ නිසා නුවර කනවා මේගොල්ලෝ. නුවර පැත්තෙන් ඇවිල්ලා අවුත්තු කරනවා ගම. එක්කෙනෙක්වත් නැහැ ඒකට ශිල්පීය ක්‍රමයට උත්තර දෙන්න. මම ඕගොල්ලන්ට කියන්නම් මම මෙහෙම ඇයි කියන්නේ කියලා. මං ගිය 19 වෙනිදා ගියා පොල්ගස්සෝ විතර. ගා කාලයකට පස්සේ ඉන්නේ කියලා පළවෙනි සැරේට. ගියාට පස්සේ රිට්‍රීට් දෙකක් තුනක් කරපකට එකතු වෙලා තිබුණා. ඒකමාරක් කමුණා ප්‍රශ්න සාකච්ඡා කන්න අහන්න ප්‍රශ්න ටික. කිසිම කෙනෙකුට මොකක්වත්ම කියන දෙයක් නැහැ. හරියටම අරමුණ කියනවා, හරියටම මෙනේ කර හැටි කියනවා, හරියටම විස්තර කියනවා. යුර්නාඩ පස්සේ මං කව මට මං අවුරුදු රිට්‍රීට් 90ක් කරලා තියෙනවා. නිසරණේ තාම බැරි වුණා. නිසරණ වනේ ඉතින් ගියේ. කිසිම කෙනෙක් නිකන් හරියයි බල්ලයි කතා කතා කරනවා. එනිසා හොද්දට වෙලා ගන්න අපි වැඩසටහන් සංවිධායකට දෙනවා. කට්ටියට කියලා දෙන්නයි කියලා. මේ බෙහෙතක් ගන්න කියලා ගුණාගුණ කියන හැටි. ඒක පැරණි ක්‍රමය. දැන් ක්‍රමය කරන්නේ කොහොමද? X-ray එක මැෂින් එකට යනවා, අර මැෂින් එකට යනවා, ඔක්කොම දාලා ටෙක්නීෂියන් ඇවිල්ලා උත්තරේ දෙනවා. දොස්තර මහත්තයාට ලෙඩා මොකක් කියන්න ඕනේ නැහැ. හැබැයි ටෙක්නීෂියන් ලෙඩාගේ අම්මා X-ray කරලා අම්මගේ X-ray කියලා දුනොත් ඒකට තමයි බේත් හම්බෙන්නේ. මොකද එනකොට ඒක වෙනවා. ලෙඩාගේ කක්ක දුන්නාම වෙන කෙනෙක් එකක් අවුල විතර දෙනවා. ඊට පස්සේ ඌ මේ බෙහෙත් බොන්න ඕනේ මැරෙන්න ඕනේ. ඒ ගුණාගුණ කියවන්නේ ඔන්න සෛද්‍ය සාත්‍රය අපි කාලා තියෙන හැටි. බුදුහාමුදුරුවෝ එහෙම කතා කරන්නේ පෙරක දෝරුවෝ නෑ යන්ත්‍රෝපකරණ නෑ. උඹට වැටහිච්ච දේ කියපන්. මොකද්ද අරමුණ කියපන්. ආනේ කොලේ ගැඹුරුයි කියනවා, තලකන්නේ. ඒකට දැන් අපි පැය එකමාරක් ගත කරලා තිනවා. දැනකට යන්න බෑ. තැනකට යන්න බෑ. දෙනතුරු ඔක්කොම හිස් කොම්බයක් මගේ අතට දෙන්නේ. මොකක්ද අරමුණ කියන්නේ කොහොමද මෙනේ කර හැටි කියන්නේ මෙනේ කරනට වැටහුණ දෙන්නේ නැතුව අනිකුත් කියන දේ ඔක්කොම රියබල්ලයි කතා කතා කරනවා. කරන්න පුළුවන් නිසා මම මේ කියන්නේ. ඒ නිසා ඒ පොල්ගස්සෝ විදිහක මම යන යන තැන කියනවා. ඒ හිතියක් සෑහෙන පිළිසක් හරියටම දැනගන්න ඕනේ කියනවා. එතකොට දන්න දේ කියලා එක පටන් අරගන්න. නැතුව මට මං කෑ ගස්සවන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක නඩත් මම කියනවා කරුණා කළොත් පැය භාග ඇතුළත කරපු භාවනාව මොකද්ද කියලා මට කියන්න නැත්නම් මම කොහොමද කතා කරන්නේ? එහෙම නැත්නම් ඒක නඩ මම කියනවා අර කමඨහන් සුද්ධ කිරීම පිළිබඳ වාර්තාව කොළිය පොඩ්ඩක් කියවන්න. කියවලා මේ ප්‍රශ්නේ ආයෙ ලියන්න. එතකොට අපිට ඉදිරි ගමනක් තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ වුණේ ආනාපාන සති භාවනාවයි. මම පරයන්කයට ගිහින් වාඩි වූ පසු මට ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනේ. ආශ්වාසය දැනෙන ආකාරය වනුයේ සුලඟක් වගේ ඇවිදින් නාස්තයේ කෙළවර වැදේ. එවැගේම ප්‍රශ්වාසය දැනෙන ආකාරය වනුයේ එම සුලඟ නැවත යන්නක් වෙන්නේ. ටික වේලාවකට පසු මට හුස්ම රැල්ල ටිකින් ටික අඩුවේ. විනාඩි 20ක් 30ක් යන විට මට ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනේ. ඉන්පසු මම දැනෙනවා යනුවෙන් මෙනෙහි කරනවා. එවිට ටික වේලාවක් ගිය පසු මට තද නිදිමත ගතියක් දැනේ. ඒ වගේම ටික වේලාවකින් මට ආශ්වාසය හා ප්‍රශ්වාසය විනාඩි දෙකක් පමණ අඩු කාලයක් දැනේ. ඉන්පසු ඇඟ පුරාම නලියන ගතියක් දැනේ. මේ සඳහා මම කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? ඒ වගේම සක්මන් භාවනා කිරීමේදී මට වම දකුණ තියනවා යනුවෙන් දැනේ. ටික වේලාවක් ගියාට පසු මෙය කරගෙන යාමට නොහැකි තරම් කකුලේ වේදනාවක් දැනේ. මේ සඳහා කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? දීර්ඝාශ්‍රේවා ස්වාමින් වහන්සේ. ත්‍රිවන් සරණයි. මේ අවස්ථා දෙකේදීම තමන් මේ නලියන ගතිය අඟ පුරා දැනුණාම ඒක මම දැන් මෙතන ඉන්නවා කියන එක සාහතික කරමින් එන එකක්ද නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක කරගන්න බැරි විදිහට වදයක් කරදරයක්ද කියන එක විතරක් බලන්න. සක්මන් කරනකොටත් අරීමෙන් වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න මම දැන් මෙතන සක්මන් කරනවා කියන එකට මේ වේදනාව සාක්ෂියක් වෙනවද නැත්නම් ඒක මේ තතිය පිටියෙන්න බාධාවත්. සාමාන්‍යයෙන් මේ හැම එකක්ම හොඳටම තහවුරු කරලා දෙනවා මම මැරිලා නැහැ මම දැන් මෙතන ඉන්නවායි කියලා. ඉතින් ඒක දන්නවනම් භාවනා දියුණු වෙනවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ සතිය දිගටම පැවැත්වීම සඳහා නලියන දැටෙනවා, තානපාන දැනනොත් මොනවද දැනනොත් දැනෙන දේනේ මම ගන්න දේ නෙවෙයිනේ. සක්මන් කරනකොටත් වේදනාව තියෙන්න තියෙන්න. ඉතින් ඇඟ ඇතුළෙමනේ හිත. අනිත් ওই වේදනාව දරා ගන්න බැරි වේදනක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මේ භාවනාවේ හම්බ වෙන අත්දැකීම් මේක විස්තර කරන්න උත්සාහ කළා තියෙන අනිවැරදි ක්‍රමයට. අත්දැකීම් වලට වෛර කරන්න එපා. අයි දැනුම ලැබෙන දැනුම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ දැනුම වැඩි වීම සඳහා සතිය හරහා වැඩි වීම සඳහා තවදවත් අනුග්‍රහ කරන්න මේකක්වත් භාවනාවට බාධාවල් නෙමෙයි. බාධා වෙන්නේ අනුග්‍රහ කරනව වෙනුවට මේ ඍජු අත්දැකීම සැක කරොත්. සැක කිරීම කරන්න එපා. ගාමී ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව වහන්සේගේ උපදේශ පරිදිම ආනාපානය කරගෙන යාමේදී දැනුණු හිස්ගතිය කිසිවක් නොදැනෙන ගතිය හුස්ම සොයාගත නොහැකි බව මා ඊයේ දක්වා සිටි විට ඊ දන්වා සිටි විට ඔබ වහන්සේ එදාම එයම දිගටම කරගෙන යන පරිදි උපදේශ දී මෙසේ වීමට හේතුව සොයා බැලීමට පැවසිය. උපදේශ ලද වේලාවේ සිට මා මේ ගැන සොයා බැලුවට දුක් වී මේ වාය. එක හුස්ම දැනෙන විට ලස්සන බලාකුල් මා දුටුවා. බලාකුළු යටින් යාන්ත්‍රමින් හුස්ම දැනෙන විට හදිසියම මාගේ බෙල්ලේ වේදනාවක් දැනෙන. එයද මෙනෙහි කරන විට නැති වී ගියා. වේදනාව සිතිල්ලක් බවත් එයද ඇති වී නැති යන බව දුටුවා. මා මුල කර්මස්ථානයේටම සිත යොමු කරන විට එයද දැනීමක් බව පෙනින. දැන ගැනීමද ඇති වී නැති යන බව දුටුවා. තාම මට කයක් ශරීරයක් තිබෙන බව දැනෙන්නේ නැත. හිත ඊටාම නිශ්චලයි, ශාන්තයි. හැම වෙලාවෙම මේ වගේ නම් කොච්චර හොඳද කියලා හිතුණා. ඒත් එක සිතුවිල්ලක් බව ඒක සිතුවිල්ලක් බව දැනී අතහැර දැම්මා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ විදිහටම දිගටම බලමින් සොයමින් සිටීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා. යෝගීන්ට උපදෙස් ලබා දීමෙන් තව තවත් චිත්ත ශක්තිය ලැබේවා. ඔබ වහන්සේට විමුක්ති සුවය ලැබේවා. මේකේ අත්දැකීම් අධිකම තියෙන්නේ යන දිශාව හරි ඔයිතර ගොඩාක් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතුව පේන දැනෙන කිසිදිය ප්‍රතික්ෂේප කරන්නේ නැතුව හිටියොත් සුද්ධ ධර්මයක් වැඩ කරන්න පටන් ගන්නවා. තෝරන්න එපා අපේක්ෂා කරන්නත් එපා දැන් ඉන්නේ සම්පූර්ණ ධර්මයේ බව තේරුම් අරගෙන ඒක දිහා පූර්ණ අවදීන් බලන එක විතරයි කරන්න තියෙන්නේ. මොනවාක්වත් හැඩතල වෙනස් කරන්න නැත්නම් එපා, අවුල් කරන්න නැත්නම් එපා, අපේක්ෂා කරන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් නැතුව මෙතන වෙයි අද්දකින් මදි බව පේන තියෙනවා. ඔහොම ඉදිරියට කරගෙන යන එකයි කරන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම ගැන සිතා භාවනා කළ විට ටික වේලාවක් ගිය පසු මට ටිකෙන් ටික හුස්ම රැල්ල අඩු වෙන බවත් සිතට කිසිවක් හැඟීමක් එන්නේ නැති බවක් දැනේ. ඒ මොහොතේ කිසිම දෙයක් නොසිතී නොසිතා සිත නිදහස් ගතියක් දැනේ. ශරීරයේ බරගතිය නැති වී සැහැල්ලු වේ. නමුත් මේ තිබෙන්නේ තප්පර ගානකි. එය නැති වී ගිය පසු නැවත හුස්ම රැල්ල වැටෙන බව දැනේ. ශරීරයේ දුබර වේ. එවිට භාවනාව අතහැරීමට සිටේ. මෙම නිදහස් ගතිය රඳවා ගැනීමට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. නිදහස් ගතිය රඳවා ගැනීම නෙවෙයි අත්‍තරම අපි සැලසුම් කරන්න තියෙන්නේ නිදහස් ගතිය නැතුව ආය ගොරෝසු කයක් ගොරෝසු ආනපනයක් වැටුණා නම් අලුතෙන් භාවනා කරන්න ඉඳගත් කෙනෙක් වගේ ඒ අරමුණ, ඒ බරගතිය, ඒ ආනාපානෙ මෙනෙහි මේ අරමුණු කරන් ටිකක් කළා භාවනා කරන්න ආයෙසරයක් අර වගේම නිදහසකට යනවා. හැබැයි මේ වැඩි වෙලා තියෙන්නේ ආය අවිස් වෙනවා. ආය නිදහස් වෙනවා. ඔන්න ඔය දෙකටම දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා තියෙන දෙයක්. මේ දෙකම නිදහස් වුණොත් කැවිසෙනවාමයි අවිසුණොත් නිදහස් වෙනවාමයි කියන එකට ධර්මතාවය දැක ගන්නකම් ඉදිරියට යන්න ඕන. දැන් මේක වෙලා තියෙන tempat කති විතරක් කිල්ලනවා අවිසිල්ලට වෛර කරනවා. එතකොටත් සත්‍ය ඉන්නේ නෑ අපකරය. මේ දෙකට පෙරලෙන්න අරින්නේ. ඒක ඉබේම එකින් එකට ගිනු පෙරලනවා. පෙරලනකොට මේ දෙකටම සමහිතින් බලාන ඉන්නකොට ධර්මතාවයක් යන බව තේරෙයි. එතකොට ඔයිට වැඩි ඊටාම ගැඹුරු නිදහස් ගතියක් එහෙම නැත්නම් සාන්ති කරගතියක් එනවා ඔය කියන සාන්තියට වැඩිය. ඒ නිසා මේ ගුරුසු බව වෛර කරලා නැගිටින්න යන්න එපා. එතකොට වෙන්නේ අල බහිනකම් ඉඳලා තිනවා අලිය තැම්බෙනකම් ඉන්න බැරි කඩිකුලක්වත් තියෙන්නේ. එහෙම කරන්නේ නැතුව එතන ඉඳලා අලුතෙන් පටන් ගත්තා වගේ භාවනා කරන්න යන්න. එතකොට ගොඩාක් එක පරියන්කක් ඇතුළත චක්‍ර කීපයක් දක ගන්න දක ගන්නකොට මේරණ ගතිය, තලතුණ ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ මම වර්ෂ 3ක් පමණ භාවනා කරන අයෙක්මි. පරයන්ක භාවනාවේදී සතර කමඨාන වඩන විටම සිත සමාධි වෙනවා. මරණානුස්සති වඩා ආනාපාන සති වඩනවා. වහන්සේගේ උපදෙස් පරිදි මම ආස්වාසයේ හා ප්‍රස්වාසයේ හටගන්නා ආකාරයත් අවසන් වන ආකාරයත් මෙනෙහි කළා. එෙහිදී ආස්වාසයේ නාසිකාග්‍රයේ වැඩි ඇතුල් වී හුස්ම රැල්ල වදින තැන්ද ප්‍රකට වුණා. ඒ හුස්ම රැල්ල ගලනාලේ පටන් ගන්නා ස්ථානය දක්වා ගොස් එය නැති යනවා. එය අනිත්‍යයි කියා සිතුවා. ඒ සමගම ප්‍රශ්වාස හුස්ම රැල්ලද පටන් ගන්නා පටන් ගත්තා. සමායන පටන්ගෙන එයද වදින තැන් ප්‍රකටව නාසිකාග්‍රය දක්වා ගොස් ඒ පිට වුණා. එයත් අනිත්‍යයි කියා සිතුවා. එයත් ඇතිවීම නැතිවීම දැනීමක්ද. අවසරය ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඇතිව නැතිව හෝ අනිත්‍ය දුකනාත්ම නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ වැඩපිළිවෙල එක දිගට අවදි භාවය සතිය දිකට තියෙනවා නම් ඒක නිසි මෝරියම් මත්තපට එනකොට නිසි සලතුනා මත්තපට එනකොට ওই ටික ලැබෙයි ඒ නිසා Tamanට කරන්න තියෙන්නේ සතිය බාධා නැතුව අඛණ්ඩව දිකට පවතින බව බලාගෙන ඉන්න එහෙම නැතුව මේ සංකල්ප රිංගවන්න යන්න එපා මේ අනිත්‍ය දුක්ඛනාත්මයේ මේ ඇතිවීම නැතිවීමද කියලා. එතකොට වෙන්නේ අමුඔබ කෑ වගේ gediya කිරිවදින් දිසලා දුම් ගහලා කණ්ඩා කරනවා. යන පාර හොඳයි. නමුත් ධර්මතාවයට ඇඟිලි ගහන්න එපා. ඒකට එහෙම දිගට දිගෑරෙන්න අරින්න. එතකොට ධර්මයේ තේරුම් ගනී කියලා දෙන්න ඕන දේ. යෝගාවචරය පොවන්න යන්න නරකයි. දත්තර ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ අයෙක් නැගූ ප්‍රශ්නයකදී නාම රූප දක්මින් භාවනා කරනවා කියා තිබුණා. එය ඔබවහන්සේ ප්‍රතික්ෂේප කළ බවක් මට දැනුණා. එය එසේ වීමට හේතුව කොහොමද? දැනගැනීමට කැමැත්තිමි. අවසරයි. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ ප්‍රශ්නේ පිළිසුදු නෑ. මොකද්ද මේ කියලා. ඒක නිසා මේ අවශ්‍ය කර තියෙන සරල ඉඳගෙන ඉන්න බව දැනගැනීමයි සතියයි. ওই නාම රූප හෝ උද්‍යප්පේ හෝ අනිච්ච දුකනාත්ම කියන දේවල් දාන්න ගියොත් ඒ දීම සද්ධර්මයට සත්‍ය ධර්මයට එන එක පමා වෙන එකයි වෙන්නේ. ඒක නදා සතිය පාත්තනකොට එයි. ඉතින් එච්චරයි මට මේ ප්‍රශ්න කියනකොට තේරෙන්නේ ඊට වැඩිය වෙන මොකක් හරි මේකේ මේ නොතේරෙනමක් තියෙනවා කරුණා කරලා ඒක මතුවෙන විදිහට ප්‍රශ්නේ වර්ණ ගන්න මේ මොනම දෙයක් හරි දාන්න ගියොත් වෙන්නේ සද්ධර්මයේ ඉස්මතු වීම ස්වභාවික ඉස්මතු වීම බාධා වෙනවා. ඒ නිසා අඛණ්ඩ සතිය නඩත්තු කරන්න ওই ටික සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔක ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත කය දෙකට එකසේ තැන්පත් කරගෙන භාවනාව කරගෙන ගියද යම් යම් අවස්ථාවලදී සිතවිලි මතුවී යයි. එහෙත් එය අවබෝධ කරගෙන ඒ සියල්ල සිතින් බැහැරකොට නැවත මූල කර්මන වෙත සිත යොමු කරමි. මද වේලාවකින් හුස්ම ගැනීමේදී මුල මැද අග යනුවෙන් කොටස් තුනක් ඇති වෙන බව අවබෝධ වේ. ටික වේලාවකින් සිත කය දෙක හොඳින් ඒකාග්‍ර වී ආනාපානය නොදැනී යයි. එවිට කිසිදු බලයකින් තොරව සමාන කලබලයකින් තොරව එහි වැඩි කාලයක් ගත කිරීමට උත්සාහ කරමි. මේ අතර හුස්ම ගැනීමේ හා හෙලීම අතර ඇතිවන ඊටමත් අල්ප කාලය හුස්ම ගැනීමේ අවසානයේ සහ හුස්ම හෙලීමේ ආරම්භය වශයෙන් හඳුනා ගතිමි. ගෞණීය ස්වාමින් වහන්සේ මෙහි ඇති වැරදි බවක් හෝ නිර්වද්‍ය බවක් ඇත්තේ නම් ඒ පහදා දෙනමින් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ශාසනික මෙහෙවර කිරීමට තුනුරන්ගේ අනන්ත ආශිර්වාද ලැබේවා. මේකේ තියෙන්නේ තර ඉස්සල ප්‍රශ්නික වගේ තොරතුරු ලැබෙනවාමදි තව. ඒ කියන්නේ අත්දැකීම් තව බහුල කරන බාණ්ඩ බණකොට කරනකොට අර විශ්වාසය අයින් වෙලා සද්ධාව අවිශ්වාසය අයින් වෙලා සද්ධාව වැඩෙනවා. ඒක නිසා යන පාරේ දෝෂයක් කියන දෙයක් නැහැ. නමුත් තව මෝරණ්ඩ අත්දැකීම් ඇති. ඒ නිසා එකම දේ අනුපස්සනා කරන්න නැවත නැවත ඒකම බැලීම කම්මැලිකම වෙහෙස නීරස ගතියක් ඇති වෙන්න ඉඩ නොදී උනන්දුවේ පවත්තන එක තමයි නිකන් ඒකත් ඒකත් පොදු උපදේශයක් විතරයි. එහෙම නැත්නම් මේ අත්දැකීම් අධිකම තමයි පේන තියෙන්නේ. නමුත් යන පාර හරි කියන එක තමයි මට අහගෙන ඉන්නකොට හිතෙන්නේ. දැන් අපි පැයකොත් විනාඩි 25ක් විතර අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ එක පැයයි. ඒ නිසා අපිට විනාඩි 35ක විතර කාලයක් තියෙනවා සක්මන සඳහා. අපි ඒ සක්මනට වේලාව ගැනීම සඳහා ලිඛිත ප්‍රශ්න સમાප්තියත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි